ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඉන ශිෂ්‍ය පිරිසක් වාගේ මේ ඊයේම ඉදිරිපත් කරපු නැත්නම් ඊයේත් ඉදිරිපත් කරගත්තු පාඩේම ඉදිරිපත් කරගෙන දවසින් දවස එක එක කාරණා ඉගෙන ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේක අපි උද්දෘත කරගත්තේ දීඝනිකායේ තියෙන අවසාන සූත්‍රය දසුත්තර සූත්‍රය. ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ බණහඬ රැස් වෙච්චී සංඝයා වහන්සේලාගෙන් අහනවා කතමේ ආවසෝ ච ධම්මා අභිඤ්ඤය මේ ශාසනේ මේ සරුවච්ච ශාසනයෙහි අපි මේ පූර්ණ කාලීන ඉඳලා ගත කරනකොට අපිට අපි දත යුතු දෙයක් තියෙනවා නැත්නම් වෙනමම අංකයක් තියෙනවා අංගයක් තියෙනවා අභිඤ්ඤය ධම්ම හයක් අපි බුද්ධ ශ්‍රාවක වශයෙන් දැන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා කවුරු හරි අහන්න ඉස්සරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා පිරිසෙන් කතමේච්ච ධම්මා අභිඤ්ඤය. විශිෂ්ට ඥාණයෙන් දැනගත යුතු එකේ කරුණුත් තියෙනවා මේ ශාසනයේ. දෙකේ කරුණුත් තියෙනවා. තුනේ කරුණුත් තියෙනවා. හතරේ කරුණුත් තියෙනවා. පහේ කරුණුත් තියෙනවා. දැන් අහන්නේ හයේ. මේ ඔක්කොම මේ ශාසනයක අලංකාර. ශාසනයක දේශනා විලාස. එimhe අහලා සාරිපුත්‍ර සාංශෙම ඒ තීසයන්ට උගන්වනවා ච අනුත්තරියානි. මේ අතිශ්‍රේෂ්ඨ උත්තර උත්තරීතර වූ හයක් කරුණු අපේ ශාසනයේ තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ පූර්ණ කාඩිනෝ යෙදී කටයුතු කරන අය ඒක බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් පණවන ලද්දක්. මේ ලෝක විශේෂයට අහුවෙන්නේ නැති දෙයක්. ඒව නැත්නම් මේ සාමාන්‍ය මිනිස්සු නොදන්න දෙයක් සාමාන්‍ය මිනිස්සු හිතා ගන්නත් බැරි දෙයක්. ඒ නිසා අභිඤ්ඤය කනු දැනගන්න ඕනේ. ඒ අනුත්තරී ධර්ම හයක් ඒ අනුත්තරී ධර්ම 6 බුද්ධ දේශනාවක් වශයෙන් අංගුත්තර නිකායේ චක්කනිපාතේ හයේ කරුණු දැක්වෙන පොතේ සඳහන් කරලා තියෙනවා. දැන් සාරිපුත්‍ර සංසේ ඒකේ සාරාර්ථය, පින්ඩාර්ථය මෙතන දක්වනවා. ච අනුත්තරියානි. මොනවද? දසන අනුත්තරියා. දැකීමෙන් ඇහැපිනවන ඇස්ලීඩ රෝග සුව කරන දසන අනුත්තරියක් තියෙනවා. ඒ වෙනුවට ලෝකයා දස්සන කාමයක් පාවිච්චි කරනවා. ලෝකයා හිතන්නේ මේ ඇහැට පුළුවන් තරම් ඒ කාම දනවන දස්සන කාමයක් ඇති කරන දේවල් ලබා දීම ලොකු පොහසත්කමක්, ලොකු පුළුවන්කාරකමක්, පෙරපිනක්, නැත්තම් මේ ජීවිතේ පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක් කියලා. ඉතින් ඒක පිළිබඳව ඒ අංගුතනිකාය සඳහන් සූත්‍රයේ ਸਰුවචන් වහන්සේම තමන් වහන්සේ පෙරම් පුරන කාලයේදී අත්දකපු ටික සඳහන් කරනවා. ඉතින් යම් කිසි කෙනෙක් දැකිය යුතු වටිනා දේවල් විදිහට තමන් වහන්සේ බුදු වෙන්න ඉස්සරලා අනුන්ගේ වචන වලින් ඉගෙන ගන්න කාලේ නැත්නම් මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට හැසිරෙන කාලේ උන්වහන්සේ අහලා තිබුණේ හත්ති රතනේ තමයි නැත්නම් රාජකීය හස්තියා රජුගේ ඇතා තමයි දර්ශනීයම දේ. මිනිස්සේ ඒකට තමයි උත්සාහ කරන්න නිසා රජුරෝ යම් වෙලාවක රාජලීලාවෙන් අත අපිට නැගලා වීදි සංචාරය කරනකොට සීළු මිනිස්සු සීළු වැඩ බහා තබලා ඒක බලන්න එනවා. ඒ මොකද හත්ති රත්නේ දැකීමේ තියෙන වටිනාකම. ඒක කලාතුරකින් තමයි හොඳම හත්ති රත්නේ පහළ වෙන්නේ ශක්විත රජ කෙනෙකුට. අනිත් අයත් ඒ වෙනුවට එවකට ඉන්න මේ කුමාරි කියන කුලයේ හත් පොලයා කියන ඇතා කොහොම හරි උපයන්න හදනවා. ඒ ඇතාගේ ඇවිදිනකොට හත් පොලක් බිම වදිනවා. ඒක නිසා යාට හත් පොලයයි කියලා කියනවා. ඒ වංශයට කුමාරි වංශය කියලා කියනවා. කකුල් අතරයි හොඬෙයි, වලිගෙයි, ලිංගෙයි. ඒ ඔක්කොම පොලේ වදිනවනම් යා තමයි සද්දන්ත කුලය කියලා කියන්නේ. සද්දන්ත කුලය කියන්නේ දාල වලින් ෂඩ්වර්ණ රශ්මි විහිදෙනවා කියන එකයි. නමුත් මේ හත් පොලයයි කියලා කියන්නේ ඇවිදිනකොට ඒ හත් පොලක් බිම වදිනවා. එයා තමයි යත් කුලේ ඉන්න විශාලම සතා. ඒකම හරි බලේශිකී කරු කරගන්න රජෙක් පිට උඩ දරාගෙන යුද්ධයට යන තරම් කීකරුයි. අනික් අලි වගේ වල්ලලි නෙවෙයි. එහෙම නැත්නම් අලි බූරෝ නෙවෙයි. අලි හරක් නෙවෙයි. මේ යථා හරි ලේසි. ඉතින් ඒක ලොකු දෙයක් රජ කෙනෙකුට හම්බුණා නම් ඉතින් ඒක රාජ්‍ය ලැබුණා වගේ. විසන්ත රජුරෝ ඇතා දන් දුන්න දවසේ මිනිස්සු විප්ලව කරා. විප්ලව කළා රාජ්‍යයෙන් ප්‍රහාණය කරා. තන්ද මහ රජුරණට ගිල චෝදනා කරා මේ කාලයට වැහිවා ඉන්න අපිට හිටපු මේ හද්දන්ත කුලේ ඇතා එහෙම නැත්නම් හත් පොලයා මේ සුදු ඇතා ඕන්න දර දොර දන් දුන්නයි කියලා. ඊශ්වස්සේ සඳ මහ රජුරෝ කිව්වා මේ ඊට පස්සේ වෙස්සන්ත රජුරෝ තීන්දුව කරා ගිහිගේ ඇතර්ලයක් හැලේට යන්න ඔය ඇතා දන් දීම හේතු වුණා. ඒතරම් මිනිස්සු අකමැති වුණා රටට තිබුණු ලොකුම සම්පත්තිය නැති කරගත්තයි කියලා. ඉතින් බුදු වුණාට පස්සේ බුදුරජාණන්තේ කියනවා හත්ති රත්නේ ඇත්ත තමයි. දකින්න එක මහ ලොකු දෙයක්. ඊට පස්සේ අස්ස රත්නේ ඉතාමත්ම වටින රටක් රාජ්‍යයක් වටිනවා. ඊට පස්සේ මේ මහනි රතනේ සක්විති රජයන්ට නම් හම්බෙනවා උදක ප්‍රසාද මාණිකය කියලා එකක්. ඕනේ වතුරකට ඒ මණික දාපුවාම බොණ්ඩ සුදුසු ජලයක් බාටපත් වෙනවා. ඒ මණිකේ තියෙන සුවිශේෂ ශක්තියක් හරියට ඉංජිනේරයෙක් දැම්මා වගේ කලයට අර මණ්ඩි ටික සීරම් පල්ලෙහාට පාත් වෙලා උඩ හරිය පිරිසිදු වෙනවා. එතකොට ඒක සේනාවකට විශාල සෙනගකට වතුර බොන්න පුළුවන්. ඒකත් විශාල මේ අවස්ථානුකූලව පහළ වෙන දෙයක් තමයි මේ මණි රත්නය කියන එක. ඉතින් නැති වුණත් මිනිස්සු අපි දන්නවනේ මණිකොලට මැරෙන්න හදනවනේ. ඒක ඉතින් කීයන්ගේ හැටි. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මේ මේ පුංචි ගෙනියන්ට ලේසි වටිනාකම තියෙනවා. ඒක නිසා අද තියෙන විහිළුව තමයි සියන්නිකාය කට්ටිය අලිහොරකම් කරනවා, රාමඤ්ඤනිකාය කට්ටිය මණික් හොරකම් කරනවා කියලා. අමනික හාමුදුරුවෝ වැඩි අලි හොරකම් කරලා අහුවෙන්නේ නැහැ මණිකක් හොරකම් කරලා නිකන් ඉන්නේ. සියන්නිකයි කට්ටිය අලි හොරකම් කරන්නේ. අහුවෙන්න කරන්නේ. අපි කරන්නේ නැහැ. අපි කරනකොට කරන්නේ මණිකක් හොරකම් කරලා අංගගෙන අරගෙන යනවා. මොකද හරි ලේසි ගෙනියන්නේ. ওই පිටරට යනකොට සපත්තු ASCII දාගෙන යනවා. নানা ආකාර විදියට මණික තමයි රතනයක් විදියට පාවිච්චි කරන්නේ. ඉතින් බුදුරජාණන්තේ කියන මේක බොරු නෙවෙයි. මම කියන්නේ ඒක රතනයක් නොවෙනවයි කියලා. නමුත් මම කියනවා හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මේක හීන වූ ග්‍රාම්‍ය වූ පෘත්‍ජජනයන්ට වටිනාකමක් තියෙන අනර්ථය දනවන්නා වූ නිවනෙන් තුර කරන්නා වූ රතනයක්. එමෙන්තම් දාර්ශනීය දෙයක්. නමුත් නිවනට නම් කවදාකවත් මම දැකලා නැහැ. මේ අස රතනය, හත්ති රතනය, මණි රතනය ඊට පස්සේ මම ඉද කිව්වේ නෑ. ඉතින් ඕනනම් කියන්නම්. ඉත්ති රතනය කියලා එකක් තියෙනවා. මේ සියලු අංගපතකින් සම්පූර්ණ වෙච්ච පංචකල්යාණයක් කල්යාණියක් හම්බුනොත් රජ්ජුරුවන්ට ඉතින් අම්මේ රටක් රාජ්‍යයක් හම්බුණා වගේ. ඒක නැතුව රජ කරන්නත් බෑ. ඒකට මණි රත්නේ මේ ඉති රත්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඥාන පරාණයක්. ලස්සන ඥාන පරාණයක් ඉන්නුදී ඒකට දැන් කාලේ කරන ආලවට්ටම් දන්නවනේ. ඕනෙම අංගපසංගක් අඩු නම් ලක්ෂ 4යි යන්නේ. පුම්බල දෙනවා පුම්බල දෙන්න පුළුවන් ඇඳලා දෙන්න නමල හදලා දෙන්න ඕන ඕන දෙයක් කරලා දෙනවා මැගසින් වල ගහලා තියෙනවා මෙන්න ඒ පුම්බල පෙන්නන්න ඉස්සෙල්ලා හැටි මෙන්න පිම්බුවාට පස්සේ බලන කොච්චර ලක්ෂණද පක්ෂියා වාගේ අංගපසංග ලස්සනට නමල හදලා දෙනවා ඉතින් ඒක දැන් ඒ නිසා ඉස්ත්‍රිරතනේ දැන් ඉතින් නිකන් ඔය පාරයිනේ තියෙන කඩවල් වල ශාරියන්දන්ට පිච්චස් තියෙන්නේ ඒක ප්ලාස්ටික් වලින් හදලා තියෙන ඒ උනාට නිකන් සාමාන්‍ය ගෑණියකට ගත්තා වගේ ඉන්නවා. ඉතින් මේක ෂුවර් නෑ කස හද බඳලා ගෙදර ගෙනාවට මොකද මේ ගෑණි ප්ලාස්ටික්ද කියලා. යකේමනන්ද සාන්ති ඉන්න කාලේ කියනවා මේ මන් දන්නේ නෑ ඌවා කියන්න වටින්නෙත් නෑ බනට. ඒ උනාට මේ මිනිස්සෙක් මේ සෙන්ට් පිකුණන කම්පැනි එකට කිව්වලු මං උඹලගේ කම්පැනියට ඇවිල්ලා අහවල් වෙලාවේ මෙච්චර දේක හොරකමක් කරන්න පුළුවන් නම් අල්ලපන් කියලා. ඉතින් එතකොට මේ මිනිස්සු ලෑස්ති වුණාලු කොහොමඩක්වත් කියලා එනවනම් නැත කරන්න පුළුවන් සිකියුරිටිටත් කියලා තිබුණලු සේවකයන්ටත් කියලා තිබුණලු මේ වෙලාව හොරකමක් කරන බලපං කියලා. හරියට ඒ වෙලාවට මහත් එක්ක ආවලු නෝන කෙනෙක් අට ගහගෙන නෝනට ඇවිදින්න අමාරුයිලු. ඒෂා වත්තම් කරගෙන ඇවිල්ලා පුටුවේ තියලා පෙන්නවලු මේ සෙන්ට් ಜಾති. ඉතින් නෝනා කිව්වලු මට මේක තමයි ඕනේ කියලා මහත්තයාට කිව්වලු. මේ සාර සේවකයා බලන් ඉන්නවා. ඊට පස්සේ මහත්තයා කිව්වලු මම මේ මේක තමයි ගන්න හදන්නේ මේ තමයි මගේ නෝනා නෝනට තමයි මේක අවශ්‍ය කරන්නේ මයි පර්ස් එකේ ඉන්න බැරිලා මං කාර් එකට ගිහින් එන්නම් කියලා. ඊළඟ කාර් එකට ගියා ගියාලු මහත්තයන් නැතුළු සෙන් කුප්පියක් නැතිලු. අර කට්ටිය ගිහිල්ලා බලනකොට නෝනට ඉන්නේ ප්ලාස්ටික් රූපයක්. වත්තම් කරගෙන යන්න පුළුවන් පෙනුමෙන් ප්ලාස්ටික් රූපේ තියරෝ කිව්වලු මට තෑග්ගක් ඕනේ මං හරියට වෙලාවට හොරකම කරා අන්තරන්න බෑ ඒ නිසා අද කාලේ මණි රත්න වලට ඉති රත්න වලට වැඩිය ඛණ්ඩ යන්න එපා ලනු මොකක් ගෙදර ගේන්න වෙයි දන්නේ. ඊට පස්සේ ගහපති රත්නේ කියලා ගෘහස්තෙක් හරියටම මේ අනාථපිණ්ඩික සිටුතුමා වගේ. නැත්නම් රජ කෙනෙකුට අවශ්‍ය කරන සිටුවරු නැත්නම් රජ කෙනෙකුට රජකම් කරන්න බෑ. ඒ නිසා රටක සිටුවරු ඉන්නවනම් ඒ රට ආඩ්‍යයි. මේ අද ලංකාවේ තියෙන ආර්ථික ක්‍රමයට ලංකාවේ හිටපු සියලු සිටුවරු නාස්ති කරා. නිසා ඔක්කොම මධ්‍යම පන්තිර ඇදලා දැම්මා. අපි දන්නේ කවුද කෙරුවේ කියලා. ඩොනමෝ රාණ්ඩු ක්‍රමයයි ඉඩම් ව්‍යවස්ථා ඉඩම් ප්‍රතිසංස්කර පනතයි ගෙනලා සේරම නැති කරා. ඒ නිසා අපිට හදිසියකට මුකුත් කරගන්න කවුරක් නැහැ. ඒ ගෘහපති රත්නයක් නැහැ. ඒක කරන්න බෑ. නමුත් රජ රාජ්‍ය තන්ත්‍රයට දීක අනිවාර්යම දෙයක්. සුද්ධෝදන රජුරවන්ට බිම්බිසාර රජුරවන්ට හැම කෙනාටම ගහපති රත්නයක් හිටියා. මේ ඔක්කොම ਸਰවචනanse කියන ඇත්තයි. හැබැයි ඔක්කොම හීනයි, ග්‍රාම්‍යයි, පුතජනයි, අනරියයි, අනත්ත සංහිතයි. ඒ වෙනුවට බුදුන් දකින්න පුළුවන්. මගේ පින්නේ මගෙනෙත් පින් කළා හිමි සඳු දකින්නට. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයෙක් දකින්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන්සේ කියන්නේ දස්සනානුත්තරියන් කියලා. ඇහි ඇස් රෝග නතර කරනවායි කියලා. දැන් උනත් ඔය සංකස්සපුරේට ගියාම ඒ සංකස්සපුරේ අවතේ ඉන්න ගෝත්‍ර ජාතිකයෝ කියනවා මේ මේ සංකස්සපුරේට තමයි සරුවචනාංශේ මේ තාවතින් ඉඳලා වැඩම කරේ. ඒ නිසා එතෙන්ට ගිහිල්ලා අහස දිහා බැලුවොත් ඇස් රෝග සනීප වෙනවා කියලා. විශ්වාසයක් තියෙනවා මේ බුණික තමයි බුදුරජාණන්සේ පල්ලෙහාට වැඩි සක්ත දේවේන්ද්‍රයා මුතු කුඩයක් අල්ලගෙන ඉඳද්දි ඒක දිහා අහස දිහා බලනකොට ලෙඩ රෝග සනීප වෙනවා කියලා ඒ තරම් දසනානුත්තරයයි ඒක නිසා භාවනා කරන කෙනා අපි ඉගෙන ගත්තේ බුදුන් දකින්න ධර්මයේ දකින්න එපායි. නිසා එක චිත්තක්ෂණයක් සතිය වඩනවා නම් ඒ කෙනා ඒ චිත්තක්ෂණය දන්නව නම් මෙන්න මේකයි සතිය. ඒ දන්න දේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. මේ සති සම්පජඤ්ඤයෙන් ඉන්න හැම වෙලාවකම ධර්මය දකින්න. හැම වෙලාවෙම අපි ඉන්නේ බුදුහමසොත් එක්ක. හැම වෙලාවෙම අපි ඉන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්. ඇත්තටම බුද්ධ ශ්‍රාවකෙක් එක්ක නෙවෙයි. ඒ කියන එක නා බුද්ධ ශ්‍රාවකෙක්. සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයකම අපි භික්ෂුවක් බවටපත් වෙනවා. සංසාර බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ සියලු දෙනාටම භික්ෂුකී නම ගැළපෙනවා. ඒක නිකන් මේ තට්ටේ ගාලා සිවුර පොරවන ඉන්න එක නෙවෙයි. ඒ කරල ඉවරලා කරන්න විකාර නම් වික්ෂු කියන නමට ගැළපෙන්නේ නැහැ. ඒ තමන් සමාදන් වෙන ශික්ෂාපද රකින්නේ නැත්නම් භික්ෂු නමට යන්නේ නැහැ. නමුත් ගිහි වේවා පැවිදි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා යම් කිසි කෙනෙක් දැනගෙන මේ සතිය පිහිටීම තමයි බුදුරජාණන්සේගේ අප්‍රමාද පදයේ තමයි වටිනාම දේ ඒ නිසා මම ඊට වැඩිය අද අප්‍රමාදයි අදට වැඩිය හෙට මම අප්‍රමාද වෙන්න හදනවා කියලා හිත අප්‍රමාද වෙච්ච මොහොතේ හිත සතිමත් වෙච්ච මොහොතේ හිත එලඹ සිටි මොහොතේ හිත කයට ගත්ත මොහොතේ ඒක තමයි වටිනාම දේ මේක තමයි එක විදිහකට දසනානුත්තරියක් කියලා ලෝකේ කරපු ලොකුම පිංකම කියලා මෙතෙක් මං කරපු වැඩිම පිංකම කියලා කාට හරි සතුටක් ඇති වෙනවා නම් දන්නවනේ කියන්නේ දැන දැන කරනවනේ ඒකට සති සම්පජඤ්ඤය කියලා කියනවා. ඒ නිසා බුදුරජාණන්සේ මේ දසනානුත්තරිය පෙන්වන්නේ ගෞතම සාරිවත්ත්‍ය සාසනය නෙවෙයි මෛත්‍රී බුද්ධ සාසනය දකින්න කියලා එකක් නෙවෙයි. මේ මනුස්සකම ලැබු ඕනම කෙනෙකුට Tamanට මේ ක්ෂණ සම්පත්‍ය උපයගෙන බුදුන් එක්ක ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් Tamanට බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. ශ්‍රාවිකාවක් වෙන්න පුළුවන්. සත්‍ය පිහිටෝනේ එකෙක්. ඉතින් ඒ විදිහට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකෙක් දකින්නවනම් ඒකේ නා තමයි දස්සනානුත්තරය කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ චිත්තක්ෂණේ එහෙම නැත්නම් ඒ ක්ෂණ සම්පත්තිය නිවිට්ට සද්දෝ නිවිට්ට මේ ප්‍රේමෝ නිවිච්ච ඊටාම නිවිච්ච බුදුම සද්ධාාවක් හිතට එනවා ඒ කරනකොට ඒ වගේම බොහොම නිමිච්ච જાති ප්‍රේමයක් පහළ වෙනවා බුදුහාමතුර අපිට දුන්නේ මොන වගේ දෙයක්ද මොනතරේ අභ්‍යාසයක්ද මොන වගේ දෑවැද්දක්ද අපිට දුන්නේ කියලා ප්‍රේමයක් පහට වෙනවා ඒකාන්තගතෝ දෙකක් නැහැ ඒ වර්තමාන මොහොතේ එළඹ සිටීම වගේ දෙයක් තියේදී ඊට සමාන්තරව යන තව එකක් නැහැ ඒකාන්තයි ඒක නිසා ඒකායන මාර්ගය කියලා බුදුජානනාංශයේ සතිපට්ඨාන දේශනා කරලා තියෙනවා. ඒකායනෝ අයම්බික්ක වේමග්ගෝ සත්තාන විසුද්ධියා. ඒ ටික ඊට පස්සේ සර්වඥංශ මේ සූත්‍රෙත් කියනවා. යම් කෙනෙක් දසනානුත්තරය ලැබුවා නම් කියන්නේ බුදුන් බුදුන් දැක්ක නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් දැක්ක නම් ඒ කෙනා ඔය කියන සතිපට්ඨාන තියෙන ආනිසංස හතම ලබනවායි කියලා සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවානම් සමතික්කමාය දුක්ඛ දෝමස අත්තගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච ක්‍රියාය. එයාගේ විසුද්ධියක් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ බුදුහාමුදුරෝ අපිට කියනවනේ එක්ක බුදුන් දැකපන් එනතම් බුද්ධ ශ්‍රාවකයෙක් දැකපන් කියලා. ඉතින් මේ බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ භාවනා කරන කෙනාටමයි. එහෙම නැත්නම් මේ ධම්මජීව හමුතු දිහා බලන එක නෙමෙයි. එහෙම හිතුවොත් එimhe ඔයගොල්ලෝ ඉතාලි ෆොටෝ එකක් ගන්න කියලා ගෙදර ගිහිල්ලා ඇඳ ගාව ගහගෙන හිටියොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් දකින්නේ මාව දැක්කොත් නම් හීනෙන් බය වෙයි. ඒක ගෙනියන්න යන්න බෑ. Taman කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. සතියෙන් ඉන්න වෙලාවක මම බුද්ධ ශ්‍රාවකෙක්. ඒකට මොනම කෙනෙකුට හරි කියලා තැහිද අත උසලා නැහැ නේ මට එහෙම වෙන්න බෑ මට මේ අඩුපාඩුයි මේකෙන් මේ අඩුවක් පාඩුවක් තියනයි කියලා මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා දසනානුත්තරිය බුදුචාන්සේ පෙන්වන්නේ මරණයෙන් පස්සේ එහෙම නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනේ එහෙම නැත්නම් මේ අග්‍රශාවකයන් වහන්සේලා දිහා බලන ඉඳලා කියලා මොකක්වත් නැහැ. Tamanට ඕනෙම වෙලාවක බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. ශ්‍රාවිකාවක් වෙන්න පුළුවන්. ඒ සඳහා කල යුත්තේ සංසාර බය ඇති කරගන්න. එතකොට ওই හති රතන බලන්න යන්න එපා. අස් රතන බලන්න යන්න එපා. මණි රතන බලන්න යන්න එපා. ඉති රතන බලන්න යන්න එපා. ගහපති රතන බලන්න යන්න එපා. ඒක නරක නිසා නෙවෙයි. ඊට වැඩි යමක් බුදු ආමතෝ පිහිටලයි පිරුණම් පෑ. ඊට වැඩි දෙයක් තියෙනවා. අපි දන්නවනේ ඇතෙක් දකින්නකොට අපිට තියෙන සතුට ඊට වැඩි සතුටක් නිවිට්ට කාමෝ නිවිට්ට ප්‍රේමෝ නිවිට්ට සද්දෝ ඇති කරගන්න පුළුවන් ඉති එහෙව් දෙයකට Taman ආත්ම පරිත්‍යාගයෙන් නැත්තම් ජීවිත පරිත්‍යාගයෙන් යෙදී ගත කරන එක චිත්තක්ෂණයක තියෙන වටිනාකම බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම නැතුව ගත කරන අවුරුදු 100කට වැඩිය වටිනවා මේ විදියට සතිය පිහිටුල මේක තමයි සතිය මේක තමයි වටිනාම දේ කියලා දන්නවනම් ඒකට අපි සති සම්පජඤ්ඤය කියනවා. ඉතින් ඒක අපි මෙතෙක් කල් ලැබිලත් සමාඩ දාන්නේ නැහැ. දැන් බණහලා දැන් භාවනා කරලා දැන් සිල් රැකලා අපි දැනගත්තට පස්සේ පේනවා මේ uppattiyeම තිබුණු දෙයක් අපි ඒක පාවිච්චි කරලා නැහැ. ඒස සත්‍යපත් උනායි කියලා අපිට පිටින් මොකුත් ලැබෙන්නේ නැහැ. අපේ හිතේ තිබුණ චෛතසිකයක් ඔප්නැං වෙනවා. ඒ ඔප්නං වෙනකොට ඔය අනිකුත් චෛතසික මුළු වදිනවා. අපේලා තියෙන්නේ සතිය වෙනුවට දැන් වෙන චෛතසික මු ඉස්සරහට අවිලා සතිය මුළු ගැන්විලා. ඒ සතිය මුළු ගැන්වුණාට පස්සේ ඒ කෙනාට ඒ සතියෙන් ලබන්න පුළුවන් ආනිසංස ලැබෙන්නේ නැහැ මොකද සතිය කියන්නේ හරිම ලැජ්ජාශීලී චෛතසිකයක්. මුළු ගැන්නුනාට පස්සේ ආ කවදාවත් අයිතිවාසිකම් සඳහා හටම් කරන්නේ නැහැ. අනිත් චෛතසික වගේ පැනලා දෙන්නෙත් නැහැ. මට සභාපතිකම දීපන් මට ජනාධිපතිකම දීපන් මොකක්වත් නැහැ. කවදා හරි කොහොම හරි මේ බණ අහලා දැනගෙන කෙනෙක් හිතාගත්තොත් මේ මගේ තියෙන සියලුම ශක්තිය යොදලා ඥාන යොදලා ඥාන යොදලා සතිය ඉස්සරහින් තියන්නේ සම්පූර්ණ ජීවිතේ වෙනස්. ඒ පුද්ගලයාගේම ඊට පස්සේ එකක් මතක තියාගන්න. කවදා හෝ සතිය ඉස්සරහින් තිබ්බොත් සතිය කවදාකවත් මොකාටවත් ඉස්සර වෙන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. අම්මා මුත්තා කිව්වා දීපු තත්ත්වෙන් බහින්නේ නැහැ. හැබැයි යාට අරගෙන දෙන එක Taman කරලා දෙන්න ඕන. සතිය රජ කරවන්න ඕන. සතිය රජ කරාට පස්සේ එයා බලා වග බලා ගන්නවා සියල්ලම. ඒක නිසා සතිය කාගවත් අධිකාරියට යටත් නැති කාටවත් නැහැ කියන්න බැරි එකක්. කාටවත් වළක්වන්නත් බෑ. කාටක කාටක දෙන්නත් බෑ. තමන් විසින් ඇති කරගන්න ඕනේ. ඇති කරගත්ත පස්සේ තමන්ට තේරෙන පටන් අර ගන්නවා. තමන්ගේ ජීවිතේම උපවත් වෙන හැටි. නිවිට්ට සද්දෝ නිවිට්ට පේමෝ ඒකාන්තගතෝ. හොඳට තේරෙනවා මං යන්නේ දැන් මේ ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ කියලා. මෙතෙක් ඇත්තටම මම මේ විනාඩි 30ක් විතර ගත්තට <clears throat> මේ ටික අපි ඊයේ සාකච්ඡා කරපු ධර්ම දේශනාවේ නැවත සාරාංශයක් මතක් කිරීමක්. අපි අද යනවා ශවනානුත්තරිය කියන එකට. සමනානුත්තරය කියලා කියන්නේ කයෙන් කණෙන් ඇසිය යුතු අති උත්තරම දේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒකච්චෝ පුද්ගලෝ මේ ලෝකේ ඉන අනන්ත අප්‍රමාණ පෘථග්ජන පුද්ගලයෝ බෙර සද්දෙට හරිම කැමති බෙර සද්ද අහන්න ඈත පළාත් වලට යනවා. එහෙම නැත්නම් සංගීත සම්දර්ශන අහන. ඒ වගේම වීණා සද්දෙට හරිම කැමතියි කියලා තියෙනවා. ඒ වගේම මේ හයියෙන් කතා කරන පැහැදිලි ප්‍රකාශන කරන්න පුළුවන් කතිකයෝ ඉන්නේ. ඒ කතිකයන් වෙනුවෙන් යනවා. ඒ වගේම ඒකේනා මේ අන්‍ය ශ්‍රමණක් බ්‍රාහ්මණයන් පෙන්නන මේ සද්දෙන් කරන මහා විකාර වැඩ තියෙනවනේ. ඒව බලන්න යනවා. අපි මයිකල් ජැක්සන් බලන්න යනවා. එහෙම නැත්නම් ප්‍රසිද්ධ ගායකයන්ගේ ඒ ගායන රංගන බලන්න යනවා. ඉතින් බුදුරජාණන් කියන එක නරක දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් ඒක ලෝකේ නැති දෙයක් නෙවෙයි. ඒ මොකද බේර සද්ද කියන එක මේ සම්ප්‍රදාන කෝල ඒක සද්දයක්. ඒක නරකක් නෑ. තු මේ පංචතූර්ය නාද වීණා සද්දේ. ඊට පස්සේ දක්ෂව කතා කරන්න පුළුවන් එක්කනාගේ ඒ විචක්ෂණතාවේ නරක දෙයක් නෙවෙයි. හැබැයි මේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනාරියෝ අනත්ත සංහිතෝ මේ හැමදාම හීන දේවල්. ඒ කියන්නේ නීචයි කියන එකයි. ගම්මෝ ග්‍රාම්‍යයි. පෝතුජ්ජනිකෝ පෘතජ්ජනයන් විසින් අගය කරන දෙයක් ආර්යයන් වහන්සේලා අගය කරන්නේ අනත්ත සංහිතෝ අනිවාර්ය මේ මනුස්සයාට නිකන් හිතනද අපි හොඳට භාවනා කරනකොට බෙර සද්දයක් ආවම මොකද වෙන්නේ කියලා ඉවරයිනේ ඔක්කොම ඉවරයි වෙනදනම් අපි බෙර බඳින හැටි බෙර ගහන හැටි ඔක්කොම උඩ නැටුම් උඩට නැටුම් පාතර නැටුම් වට්ටක්ක නැටුම් කඩසු නැටුම් නටන්න යනවා ඔව් මෙතෙන් ආවට පස්සේ කවුරු හරි බෙරයක් ගහන්න පටන් අරගත්තොත් එදාට තේරෙනවනේ අනත්ත සංහිතයි කියලා දෙර සද්දේ වෙනදා බොහොම වටිනා තූර්ය සද්දයක්. නමුත් දැන් අනත්ත් සංහිතයි. ඒ නිසා බුදුජානසේ සඳහන් කරන මේවා කියන්නේ බුදු කෙනෙක් එන්න ඕන. එහෙනම් බෙරකාරයෝ බුදුහාමුදුරුවෝ යට කරනවා. ඒ වගේම වීණාකාරයෝ බුදුහාමුදුරුවෝ යට කරනවා. ඒ වගේම මේ හොඳට දක්ෂව කතා කරන්න පුළුවන් නැත්නම් අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බුදුජානසේ යට කරනවා. ඉතින් අපි මේ වගේ වැඩමුළුවකට එනකන් අපිත් ඕක තමයි කරේ. අපි හිතුවේ නෑ මේ දසන සවනානුත්තරී වශයෙන් බුදුබණක් අහන එක තමයි ලෝකේ තියෙන ලොක්කම දේ. මොකද ඒකෙන් තමයි මිනිස්සෙක් වෙනස් වෙනවා වෙනස් වෙන්නේ. බෙර ගැහුවට මිනිස්සෙක් මුකුත් වෙනස් වෙන්නේ නෑ. වීණා සද්ද ඇහුවට මුකුත් වෙනස් වෙන්නේ ඔය උඩ පැන පැන කතා කරන අයගේ කතා ඇහුවට සේම වෙනසක් ඇති කරන්නේ නෑ. ඒගොල්ලෝ ඇති කරන්න නෙමෙයි කතා කරන්නේ. තියෙන தত্ত্ব ස්ථාවර කරන කතා කරන්නේ. ඒ වගේ මොන දේ තිබ්බත් හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනාරියෝ අනත්ත සංහිතෝ. නමුත් ඒ වෙනකොට බුද්ධ දේශනාවක් ඇහුවොත් එහෙම නැත්නම් ශ්‍රාවක දේශනාවක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේම ධර්ම දේශනා කරලා එතකොට නිවිට්ට සද්දෝ නිවිට්ට පේමෝ ඒකාන්තගතෝ යහට හුත්තට සීතල වෙච්ච වටිනා සද්ධාාවක් පහළ වෙනවා විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රධාන දේශන ශාලාවක ඉන්න මහාචාර්යවරයෙකුට කරන්න බැරි වෙනසක් ඇති කරන්න පුළුවන් බුදුහාමරණත් පුළුවන් ඒ බුදුරජාණන්සේගේ ධර්මයක් දේශනා කරන භික්ෂුවකටත් පුළුවන් ඒ අශෝක රජුරෝ කාලිංග යුද්ධය කරලා දිනලා ඒ චිත්ත පීඩාවටපත් වෙච්ච වෙලාවේ දැක්කා නිග්‍රෝධ සාමණේර යනවා මේ රජමාලිගාවේ මිදුලහරා දකින්නට දැක්ක බොහොම සාන්ත පුංචි සාමණේර නමක් කිව්ව ඇමතිවරයෙකුට ගිහිල්ලා පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ වඩම්මලා ගෙනත් දෙන්නයි කියලා. රාජ සභාවට ආවා. ඒ හාමුදුරන් කිව්වා ස්වාමීන් වහන්සේ සුදුසු ආසනයක් ගන්නයි කියලා. බැරුවා වටපිට මට වැඩි ලොක්ෙක් නෑ පේන්න. මම නැග්ගා සිංහාසනෙට. නැග්ගාසේ නගින්න බෑ. රජුරෝ උසලා තිබ්බා. මොකද සාමනීර පැටියෙක් ගත්තාම ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම මිනිස්සයා ගිහියන් අතර ලොක්කා. මේ අද පැවිදිච්ච සාමනීර ඕගොල්ලන්ට බෑ. ඔයගොල්ලෝ තාම ගෙදර ගිහලා රැයට කාලා බුදියන්න ආසයි. ඔය සුදුරෙදි ගලවන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ අද පැවිදිච්ච සාමනීරට වඳින්න ඕනේ. ඒක බුදුහාමරගේ අණක්. ඒ වගේ තෙදක් තිබුණ කෙනෙක් තමයි මේ මේ නික්‍රෝධ සාමනීර. නැගිටට නැග්ගට පස්සේ බුදු හාමුදුරන්ට අශෝක රජුරන්ට දේශනා කරපු එක අගාරා අනගාරාච උබෝ අඤ්ඤාඤ්ඤ නිශ්චිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං ගිහි පැවිදි දෙපාර්ශ්වයකට ළමේ ශාසනය උස්සලා තියන්න ඕන. එතකොට ඒක යෝගක්ෂේමේ පිණිස යනවායි කියලා ඉතින් කිව්වට පස්සේ එදා ඉඳලා අර ඡණ්ඩාශෝක රජුරෝ ධර්මාශෝක රජුරම් බවට පත් වුණේ. එක එක බණපදයයි. ඒකට ওই විශාල දේවල් ඕනේ. ඒකට කියනවා දස් සවනානුත්තරිය කියලා. ඇහුණට පස්සේ ඒ සම්පූර්ණ මෙතෙක් අපේ තිබුණ අගයන් ආඩම්බරයන් වෙනස් කරලා ඒ වගේම බුරුමේ අනවරත රජුරෝ රට එකසේ ඉසත් කරා. බගාන් වල. කෙරුවට පස්සේ ඒ රජුරෝට උදව් කෙරුවේ මහායාන බුද්ධ ආගමේ අරිසංග කියලා જાතියක්. එනිසු රජුරෝ වවාගෙන කෑවා. තාම තියෙන සෙල්ලිපි වල මස් මෙච්චර ගිහිලා දීලා තියෙනවා රජුරෝ පුවක් මෙච්චර ගිහිලා තියෙනවා බුලත් මෙච්චර ගිහිලා දීලා තියෙනවා කසාදම දවසේ ඉස්සල්ලාම ගෑණිත් ගිහිලා දෙන්න ඕනේ හමුදුරට. ඒ තමයි චාරිත්‍රය. ඉතින් රජුරෝ බොහොම මේක උපස්ථාන කරගෙන හිටියා. ඉතින් කවුරු හරි ඇවිල්ලා ගියා මේක මහා විකාරයක්. මේක නෙවෙයි සාසනෙ කියන්නේ සාසනෙට යන්න ඕන නම් යන්න මෝලමියන් වල එහෙ ඉන්නවා මනුව රජුරෝ උන්වහන්සේ ගාව තියෙනවා මේ සාසනේ එතන තියෙනවා ත්‍රිපිටකය කියලා එකක් එතන ඉන්නවා සංඝයා ඒක කිව්වෙත් මනුව රජුරන්ගේ දේශේ ඉඳලා උඩට ගිය අරහන් කියන රජ හාමුදුර කෙනෙක් ඉනවා සිංහල හාමුදුර කෙනෙක් කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ ඊට පස්සේ අනවරත රජුරෝ කතා කරලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම බුද්ධඝමේ මමත් මෙන්න මෙව තමයි කර කර ඉන්නේ. නමුත් අපිට කියනවා මේ නියම එක මේක නෙවෙයි කියලා. ඊට පස්සේ රාජ්‍ය රෝගෙහිලා ඔය අර නිග්‍රෝධ සාමණේර වගේම මම හිතන්නේ නිග්‍රෝධ සාමණේර තමයි නහි වේරණ වේරාණිකෝ මේ මේ රාජ්‍ය රෝත මේ අරහන් කියන හාමුදුරුව තමයි කිව්වේ අගාරාණ ගාරාචෝ ගාත දෙක පිරිසුදු කරගන්න කිව්වට පස්සේ අර අනවරත් රජුරෝ කිව්වා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මේක හරි පිරිසුදු මේක ඍජු මේක හරි අවංකයි මට දෙන්නකෝ කියලා ඊට පස්සේ කිව්වා මනෝහ රජුරෝ ගාව තියෙන්නේ නියම ශාසනය කියලා ඊට පස්සේ අනවරත් රජුරෝ කියලා කිව්වා අනේ අනුකම්පා කරලා අපිට දෙන්න මේ ශාසනය කියලා මනෝහ රජුරෝ කිව්වා ඕගොල්ලෝ කොහොමවත් මිත්‍යා දිට්ටිකෝ දෙන්නේ නැහැ අම්මා මුත්තා කිව්වත් දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ අනවරත් රජුරෝ කියලා මුළු රටම ඇල්ලුවා මුළු රටමල් රජුගේ ජීවග්‍රහයෙන් අල්ලගත්තා. ඇත්තු 32 දෙනෙක් උඩ තියලා ත්‍රිපිටකය අරගෙන ගියා ඔය මෝලමියන් වල ඉඳලා බගාන් වලට. ගිහිල්ලා රජුරණ බුදුන් විදිහට සලකලා එදා ඉඳලා පුරුමි මේ ශාසන ඉතිහාසයේ ස්වර්ණමය යුගයට ගියා. ඒ කියන ඒ අරහන් කියන ස්වාමීන් වහන්සේ නමක් ඒ අනවරත රජුරණ දීව පණිවිඩය නිසා ඉතින් ඒක නිසා මේ දසනානුත්තරිය වගේම ශවනානුත්තරයට ගත්තාම ඒක බුද්ධ දේශනයක්. ඒව නැත්තම් බුද්ධ ශ්‍රාවකයෙක් කියන දේ කෙරුවට ඇහුවට පස්සේ ඒ මනසට ලැබෙන සුත්තමේ ඥානය. චින්තාමේ ඥානයක්වත් භාවනාමේ ඥානයක්වත් නෙවෙයි. එදා තමයි වෙනස ඇති එදා තමයි යා කල්පනා කරලා බලන්නේ අපි මෙතෙක්කල් හරියට අනවරත රජුරෝ කරපුවා වගේ. ඒ හැමතුරුන්න සැලකුවේ මොනවද බුලත් පුවත් දීලා මස් දීලා ගෑනු දීලා ලොකු සාසනයක් කරලා තියෙනවා. නෝ සාසනය කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ මේ හාමුදුරුවෝ ගිහිලා කියපු දේෙන් අර මනු රජුරෝ ගාව තිබුණ ත්‍රිපිටකය කියවලා. ඒ නිසා අපේ ජීවිතවලටත් යම් වෙලාවක එලියක් වැටෙන්න. එහෙම නැත්නම් වෙනසක් ඇති වෙන්න. එහෙම නැත්නම් අලුතෙන් හිතනද බුද්ධ බුදුහාමුදුරන්ගේ වචන වලට අහුම්කම් දෙන්න ඕන. ඉතින් මේ බුද්ධ ජයන්තියට එනකම් කවදාකවත් බණකට සූත්‍රය සාකච්ඡා කළා නැහැ. ඒ සාකච්ඡා කරුවේ අටුවාව සහ අටුවාවේ ටීකා එහෙම නැත්නම් ජාතක කතා එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කතා විතරයි. සූත්‍රයක් අල්ලලා බණ කියන්න පටන් අරගත්තේ ඔය 60 දශකෙ විතර වගේ. බුද්ධ ජයන්තිදිත් වෙලා තියෙනවා. මොකද මේ අනගාരിക ධර්මපාලතුමාගේ බලපෑමක් නිසා වජිරාරාමිනේ ස්වාමීන් වහන්සේලාට කියලා තියෙන ඉස්සර වගේ මුල් තුස් තින්තුස් පැයේ බණ අහන්න බෑ මිනිස්සුන්ට. පැයක් බණ කියන්නේ කියලා. රේඩියෝ බණ පටන් ගත්තේ ඊට පස්සේ. ඉස්සර තිබුණේ හැන්දෑවේ කියලා පටන් ගත්ත හෙට උදේ වෙනකන් නටන බණයි, සූවිසි විවරණයි, මල් පාටි පූජාවයි තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ওই සූත්‍ර බණ කයන් පටන් අරගත්තේ. දැන් අපි පැවිදි වෙන්න නැත්නම් ශාසනය හොයන කාලේ අතනින් මෙතනින් සූත්‍ර දේශනා කරන ස්වාමීන් වහන්සේලා හිටියා. හීනේ තියෙන ධම්මාලෝක හාමුදුරුවෝ තව ප්‍රසිද්ධ හාමුදුරු තුන් හතර දෙනෙක් ඉතින් මට හොඳට මතකයි ගිහි කාලේ ඒ දන්න සුවාංශනමක් බණක් කියනවනම් අහලා ඉන්න යාළුවෝ ඔක්කොටම ගිහිලා කියනවා අදරය අටට බණක් තියෙනවා. අසවල් හම්තුරු බණ කියන්නේ ඒ සංසේ සූත්‍ර දේශනා කරන්න කියලා. ඉතින් අපි රෙකෝඩ් කරගෙන නැත්නම් තියාගෙන නැවත නැවත අහලා බලනකොට මේ මේ අපිට කියලා දෙන්න හදන එකක් නෑ බුදුරජාණන්සේ කතා කරලා තියෙන කෙලින්ම මේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නිබ්බානාය සංවත්තති. මේ වගේ මතු බුදු දකින්න මෛත්‍රී බුදු හමරෝ දකින්න බයිලාවක් නැහැ. ඒ වගේම අරයට මෙයාට වැන්දට උඹට නිවන් ලැබෙන්නේ නැහැ. දන් දුන්නට නිවන් ලැබෙන්නේත් නැහැ. දන් දෙන්න ඕනේ. නමුත් මේක තේරුම් ගන්න එපා. තමන් කරන්න ඕන දේ. ඒ ඒ සවනානුත්තරී නැතුව, ඒ දේ ඇවිල්ලා කනට ගහන්න නැතුව, කනට වදින්න නැතුව අපි බණ ඇහුවට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මම 1901 ලිපදුනේ. 92 තමයි අපවත්. යුගපුරුෂෙක්නේ. අවුරුදු 91කට වැඩි ජීවත් වුණා. මෙච්චර බණ කියන යුගයක් නම් මගේ ජීවිතේට මම දැකලා නැහැ කියලා. ඒත් රට නරක වෙන හැටි බලන්නේ කිව්වා. මොනවටද මෙව්ව බණද? අද විතර බණ කියන යුගයක් හන්දියක් හන්දියක් ගානේ බණ. හැම channel එකෙන් බණ. හැම රේඩියෝ එකෙන් බණ. හැම පත්තරේම බණ. රට යන්නේ කොහෙද? ගල්දුවේ පඬිස්සංශ කියනවා දැන් කාලේ කට්ටිය කියනවා මොනවද බන වාගේ හැබැයි බන නන් නෙවෙයි නිකන් බන වාගේ මොනවද කියන මම දුන්නේ දෙනවගේ වහන්සේකම ගෝලෙක් මම මං කියන බන නෙවෙයි දැන් කියන්නේ බයිලා ඔයගොල්ලෝ තමයි ඒකට තනිකර වගේ කියන්නේ ඕගොල්ලෝ තමයි උල්පන්දම් දීලා ඉල්ලුම සැපවීම ක්‍රමයේ හැටියට මේ බන භාවනා කරන එක නෙවෙයි ඒ කන පිනවන්න ඉල්ලුම සැපවීමට යනවා මම මේ මේ සුද්ධවන්ත වෙලා මෙහි විතරයි හරි වැඩ වෙරෙන්නේ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. හාමුදුරන්ට එහෙම වැරද්දක් කරන්න බෑ ගිහියෝ සහයෝගය දෙන්නේ නැතුව. එනිසා ගිහියෙක් හරියට කටයුතු කරන්න පටන් අරගත්තොත් ගමත් හදතැකි, හාමුදුරුවත් හදතැකි, ශාසනෙත් හදතැකි. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සමනානුත්තර කියන්නේ මොකද්ද? ඒ බන ඇහෙනකොටම තමයි තේරෙන්න ඕනේ මේක බොක්කටම වදිනවයි කියලා. මේක අඩියටම වදිනවා. මේක නිකම් දින්ද දන් දීලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක සඳහා යෙදෙන්න ඕනේ. ඒක සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවට යෙදෙන්න ඕනේ. ඒ දේ යෙදෙන්න මේ ලැබුණු ආත්මයට වැඩිය මෛත්‍රී බුදුහාමරෝ ඉස්සරහා කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක පමාදයක්ද අප්‍රමාදයක්ද කියලා. ඒක වැඩ පමා කිරිල්ලද නැත්නම් වහවහ කිරීමක්ද කියලා. මෙච්චර ලස්සනට අපිට මේ කහ කැල දෙකට කැඩුවාගේ සාසනය හම්බෙලා තියේදී අපි තවත් මේක පස්සර දාන කතාවක්ද තියෙන්නේ කියලා. නමුත් මම එකක් දන්නවා. මේ වගේ කතාවල් කතා කරන්න ගියොත් එimhe රේඩියෝ එකේ හරි ටෙලිවිෂන් එකේ හරි ගල් ගහයි. ගල් ගහන. ඒකයි මේ දොරවල් වහලා ලොක් කරගෙන මේ ඇතුළට දාලා කතා කරන්නේ වැඩේ ෂුවර් නැහැ. වැඩේ ෂුවර් නැහැ. මොකද මේ තරම්ම මේ සමනානුත්තරය කියන එක අද තියෙන ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හැම වෙලාවෙම අපි මොනවද අහගෙන ඉන්නේ කණේ ගහගෙන බයිසිකල් බදින්නෙත් කණේ ගහගෙන. රේඩියෝ එක අහන්න කාර් එක drive කරන්නෙත් කණේ ගහගෙන. ඉතින් නිටතරම මේ සමණය තමයි තියෙන්නේ. නා ඕනම සද්දයක් ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. ඒ නිසා බුද්ධජනස කියනවා එහෙම එකක් නැහැ කියන්න නම් බෑ. එහෙම එකක් තියෙනවා. තිබුණට පෙරම්පුරණ කාලේ මාත් ඕක තමයි කිරුවේ. බෙර සද්ද ඇහුවා, වීණා සද්ද ඇහුවා, දේශනා වලට ඇහුම් දුන්නා, මිත්‍යා දෘෂ්ටිකව පෙන්වන මේ කතාවල වලට ඇහුම් කන් දුන්නා. නමුත් බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා සරුවච්චන් වහන්සේ යමක් දේශනා කරනවා. සරුවඥ ශ්‍රාවකෙක් යමක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන්නේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නිබ්බානාය සංවත්තති. ඉතින් ඒක හරි අමිහිරි. ඒක හරිම තිත්තයි. ඒ නිසා බුදුජානසයේ සඳහන් කරනවා මේ නිබ්බාන පටිසංයුත්ත දේශනා ඉක්මනටම අමතක වෙනවා කියලා සාසනේ. මොකද අහගෙන ඉන්න බෑ නිකන් අහගෙන ඉන්නකොට නිකන් ඔය මේ සෝප් පෙරකක් බලනවා වගේ කට අරගෙන බලන ඉඳලා බෑ ඒකේ අහන අහන පදෙන් පදේට වචනෙන් වචනෙට හිතගත යොදවලා අහගෙන ඉන්න ඕනේ. ඒක නිසා අට්ටිකත්වා මානසිකත්වා සබ්බං සෝතෝ සමන්නා හරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති. ඒකේ අර්ථය තේරුම් ගන්න. ඒකට හිත යොදන්න ඕනේ මේ කියන දේ මුලැමැදාග දෙක ගැලපෙනවද? නැත්නම් ඊයේ කියපු වරණට මේක ගැලපෙනවද? මානසිකත්වා. ඔහිතසෝතෝ කන්නමාගෙන හිත යොමාගෙන සබ්බං චේතසෝ සමන්නාහරිත මේ gedara තියෙන දේවල් උණු පොල් කට්ටයි අරකයි මේකයි කල්පනා කර කර බණ අහන්න බෑ. අහන වෙලාව ඒකට මේ හිත යොදාන්න භාවනා අහන්න ඕන. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. හැබැයි ලේසි අපිට සංගීතයක් අහන්න එතකොට නම් අපි සංගීතය ප්‍රීණ කරන්න අමනුස්සයෙක් කියලා සංගීතයට ලොල් වෙලා අහගෙන ඉන්න පුළුවන්. මොකද බුදුමනක් අහනකොට එහෙම බෑ. ඒකේ ලොකු වගවීමක් තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ බුදුහාමුදුරු ඉන්න කාලේ සමහරලාට එක වනහලා බණෙන් නැගිටිනකොට මාර්ග අවබෝධ ලැබලා තියෙනවා. ඉතින් අපින් අහනවා ඇයි මෙච්චර බණ කිව්වට එහෙම ලබන්නේ නැත්තේ කියලා. බුදුජානක කියනවා මේ බුදුහාමුදුරන්ගේ බණකට හිත දැම්මට පස්සේ විනාඩි 15 යනකොට එයාට වේදනාව එන්න පටන් ගන්නවා. එයා අර වේදනාව කාගෙන බන අහගෙන ඉන්න එපායි. එතකොට මේ බනට මානසිකාරේ ගියාට පස්සේ එයා දන්නවා විතින් සද්ද එනවා වේදනාව එනවා හිතවිලි එනවා එක්කම කපාගෙන ඔහිතසෝතෝ ධම්මං සුනාති කියනකොට එතන බරපතල මානසිකාරයක් යන්න එපායි. මොකද මේක මයිකල් ජැක්සන්ගේ සින්දු නෙවෙයිනේ. රාගතාල නෙවෙයිනේ. මේක අහගෙන ඉන්නවා කියනකොට එතකොට එතන මේ බන අහලම නෙවෙයි ලොකු භවනාවක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මානසිකාරයක් පවතිනවා. ඉතින් ඔය බාහ්‍ය දාරුචීරිය එහෙම නැත්නම් සුපබුදු කුට්ටි වගේ ඒවයිදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ මතක් කරනවා කටුකුරුන්දී ඒ සුපබුදු කුට්ටි කියන්නේ මේ කුෂ්ඨ රෝගියෙක්. ඒ මනසයා මේ හිඟා කාලා ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට කොයි හරි ගෙදරක ළඟට આવුත් මිනිස්සු කීයක් හරි දීලා කන්න දීලා පිටත් කරනවලු. මොකද බුදියා ගත්තොත් ගෙපිලේ රෑ 30 කෙන්දිරි ගන්නවලු. ආංගිරි ගන්නවලු බුළු ඇඟම කහනවා. ඉතින් බුදිය ගන්න දෙන්නේ නැති නිසා සුප්ප බුද්ධි කියලා සුප්ප බුද්ධ කියලා නමක් දාලා තියෙනවා. ඉතින් කවුරු හරි උකට සලකන්නේ මිනිහා එලව ගන්නලු. ඒ මිනිහාගේ වැඩේම මේ කහ කහ කුෂ්ඨ රෝගියා විදිහට. දවසක් යනකොට මේ වගේ පිරිසක් පාඩි වෙලා ඉන්නවා දැක්කලු නිස්සද්දව. එයා හිතුවලු දන්සලක් වෙන්න ඇති කියලා හිමීට කියලා පස්සේ පාඩි වුණා. වඩලා බලනකොට මේ එකනේ බන කියන අනික කට්ටිය අහගෙන ඉන්නවලු. මේ මාංශය දැනගත්තලු. දැන් මෙතන කෑමක් නැහැ. ඒකෝට සර්වචනාංශේ පරීක්ෂා කරලා බැලුවලු මේ පිරිසෙන් කවුද බන අහන්නේ කියලා. මේ දැන් ඇවිල්ලා වාඩි වෙච්ච හිඟන්න විතරලු බන අහන්නේ අනික් සේරම අන්‍ය විහිතයිලු. හිතා ගන්න පුළුවන් නේද? මේ බණට ආරාධනා කරපු වටාත්ත පූජා කරපු ඔක්කොමලා හිත අන්නේ වේ. දැන් මේ ඇවිල්ලා වාඩි වෙච්ච අර සුපබුද්ධිය කණ යොමාගෙන බණ. ඒතර පුත්‍රජානනාංශේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදී නවන් ඕකාර සංකීල සම්විදියට ලස්සන මේ දැන් ආපෝ හිඟන්නේ කොට තේරෙන විදියට ධර්මයේ දේශනා කරනකොට ඒ මනුස්සයාට බණාගෙන ඉන්නකොටම මහ විශාල වෙනසක් වෙලා හිතවලු දැන් මං අමු කුෂ්ඨ රෝගියා දැන් තැනක ඉස්සරහට කිව්වොත් බැනුම් අහන්න වෙනවා. තැනක යනකම් ඉඳලා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා වැඳලා කිව්වෝ ස්වාමීන් වහන්සේ බණ ටිකන මුණින් නමලා තිබුණු කලයක් උඩට හැරෙව්වා වගේ අන්ධකාරයේ ඉන්න මිනිසෙකුට පහනක් පත්තු කිරෝ වගේ අතරමං වෙච්ච මිනිහට අත දිගහැරලා පාර පෙන්නවා වගේ බොහොම ශ්‍රේෂ්ඨයි ස්වාමීන් වහන්සේ වාගේ වචනේ කියලා මේ මේ අර කුෂ්ඨ රෝගය ඇවිල්ලා වන්දනා කරලා බුදුහාමුදුර කියනකොට සංඝයා දැක්කලු මේ මිනිස්සයා මොකද්ද මේ කියන්නේ කියලා. ඒකලෙල මිනිසා ටිකක් බන පොලෙන් එහාට ගියාට පස්සේ එදා වදපු හරකෙක් ඇවිල්ලා ඇනලා මැරිලා. ඉතින් පහුවෙන්න බලනකොට මිනිය තියෙනවා. ඉතින් මුදල සංඝයා ඇවිල්ලා කියන සාංශෝ වහන්සේට ඇවිල්ලා මෙච්චර ස්තුති කරපු මිනිස්සයාට මේ හරකෙක් කන්නලා මැරලා හිටියා බින්න පාත යනකොට අපි දැක්ක පාරයිනේ කියලා. ඊටර බුදුරජාණන් කියන ওই මනුස්සයා එනකොට දිලින්දෙක් යනකොට අදලිද්දෙක්. එනකොට මෝඩෙක් යනකොට පඬිතෙක්. මේ මනුස්සයා මේ ධර්මයේ අහලා මාර්ගඵලයක් ලැබුව කෙනෙක් අද තුෂ්ඨ දිවි විමානයේ විශාල විමානයක බොහොම තෙදවත්ව ගත කරනවා මේ බණ අහලා ඒ මනසට වෙනසක් සිද්ධ වුණයි කියලා. එවැනි දස දේශනානුත්තරියක් කියන එක ඒ මිනිස්යාගේ ග්‍රහ යෝගයක් සරුවචන්නාංශිකෙත් විකූර්වණයක්. ඉතින් ඒ වගේ දෙයක් දිහා බලනකොට පේනවා ඒකේ එදා වෙච්ච එකක් නෙවෙයි කාලයක් පෙරම් පුරාගෙන පෙරම් පුරාගෙන ඇවිල්ලා ඒ හරියට සම්බන්ධ වෙච්ච වෙලාවේ පේනවා මේ මනුස්සයාට බනහගෙන යනකොටම ඒ වෙන්න ඕනේ වෙනස මනසේ රුචි අරුචිකම් වල වෙනස පෞරුෂත්වයේ සිද්ධ වෙනස වෙනවා. ඒක කවදාකවත් බෙර බෙර සද්ද ඇහුවට වෙන්නේ නැහැ. කවදාවත් වීණා සද්දයට වෙන්නේ නැහැ. කවදාකවත් මේ මිත්‍යා දෘෂ්ටිකෝ කියන ලස්සන දේවල් වල නැහැ. ඉතින් ඒක නිසා සමනානුත්තරිය කියන එක දෙපැත්තෙම සහයෝගයක් තියෙන්න ඕන. සරුවච්චන් වහන්සේගේ ධර්මය මේ වරුසා වගේ කියන. ප්‍රදේශ වලට වහිනවා, රටටම වහිනවා, තැන් තැන් වලට වහිනවා. Tamange භාජනේ එළිය තිබ්බේ නැත්තම් වතුර බෙදෙන්නේ නැහැ. බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා ධර්මයේ වහිනවා. භාජනේ එළිය තිබ්බනම් වතුර බෙදෙයි. ඒකල කියනවා හිතන්න කියලා කට ලොකු බඩ පුංචි වාදනයක් තිබ්බනම් ඉක්මනට වතුර පිරෙයි. හැබැයි ටිකයි. කට පුංචි බඩ ලොකු වාදනයක් තිබ්බනම් ටික ටික පිරෙන්නේ හොඳට ඉතුරු වෙනවා. නමුත් වාදනේ හිලක් තියෙනවා නම් වැස්ස වෙලාවට පිරලා තියෙනවා. අනික් වෙලාවට වතුර බහලා යනවා. ඒ වගේ ධර්මයේ ඇහෙනකොට ඒක සුනාත ධාරේත චරාත ධම්මේ කියන විදියට මේක ඉස්සලා හොඳට සීබුතිය යොදලා අහන්න. අහලා ඉවරලා ඒක ධාරණය කරගන්න මේ මම මෙතෙක් අහපු දේවල් වල එක බලනකොට මේක ඇත්තටම අර්ථ කුසලයක් සුභ සිද්ධිය සලකයිද කියලා. වෙන කවුරුත් බෑ Tamanට වැටෙන්න ඕනේ. මේක ණය විපස්සනාට ගැලපෙනවා. ආකාර පරිවිතක්කයට ගැලවෙනවා කියලා. එහෙමනම් විතරයි ඒ අහපු දේ අපි පරිේශණයට දාන්න. සොයා බල්ලා උත්සාහ කරන්න. නිසා සුනාත ධාරේත චරාත ක්‍රමයට යන්න ඒ සුනාත කියන ඇහෙන සුතමේ ඥාණය තමයි මේ මූලිකම අවශ්‍ය කරන්නා වූ මේ උත්ප්‍රේරණ ශක්තිය කියලා තියෙන කැටලිටික් ඉෆෙක්ට් කියලා මේ මනුස්සයාට تعلق කරලා දෙනවා. දීපිලා ඉඳලා මේ මනුස්සයා ඔය හරියට ඇබ්බැහියකට ගියා වගේ දිගින් දිගට දිගින් දිගට එකට යන්න පටන් අර ගන්නවා කවුරු මොනවා කිව්වත්. මට හොඳට මතකයි මට ඉස්සල්ලාම ඒ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ සතිය කියන එක ඇවිච්ච වෙලා. මට කියලා දුන්නේ සුදු ආමතුරු කෙනෙක්. බැනලා බැනලා බැනලා බැනලා කියලා දුන්නා. මං ගිහියානේ. උඹලගේ જાතිය අම්මන જાතියක් මෙච්චර වටිනා ධර්මයක් තියාගෙන මේ සුද්ධ හදන ආර්ථිකයක් පිටිපස්සේ යනවා. මේ සුද්ධ හදන මේ තාක්ෂණයක් පිටිපස්සේ යනවා. ඒගොල්ල මහා ලෝකෝට උඹලා බයිලා කතා කරනවා. අපි ධර්මදීපේ කට්ටිය කියලා හැබැයි එක එක්කක් දන්නේ නැහැ බුදුහාමුදුරෝ දේශනා කරුවේ සතිය බව. බුදුන්සේ දේශනා කරේ අප්‍රමාදේ බව කවුරක්වත් දන්නේ. ඒගොල්ලෝ මේ බොහොම බරපතල වචන කතා කරලා කියනවා මට හොඳට තේරෙනවා පටිච්ච සමුප්පාදේ. මට හොඳට තේරෙනවා අනිච්ච දුක්ඛං අනත්තං. මට හොඳට තේරෙනවා ආරාම වෙනවා කියලා. නමුත් වැඩේ පටන් ගන්න කවුරක්වත් නැහැ. ඉතින් මම ගොඩාක් තර්ක කරයි හාමුදුරුවොත් එක්ක. ශාංශික අසාධාරණයි මට බණින එක. මට පොඩ්ඩක් සතිය කියන එක කියලා දෙන්න. අපි දෙන්න ඊට පස්සේ මටත් ආයුධයක් දෙන්න ඊට පස්සේ ගහගමු කියලා. අවුරුදු 8ක් ගියා. අවුරුදු 8ක් ගියා මට මේ සතිය කියන්නේ මොකද්ද? කොහොමද මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන ගල් ඉලන්දාරියෙක් මේ සතිය ජීවිතයට ලං කරගන්නේ කියන්නේ. ඉතින් සමහරවිට මට ලොකු හැඟීමක් ඇතිලා මං කෝ අනේ සාන්ත මේ පිස්සු කිල්ල වැඩන්නේ මං පැවිදි වෙනවා කිව්වා. උඹ බාද පැවිදුනොත් හෙට සිවුරු අරිනවා. මං දන්නවනේ උඹට තියෙන ගාය. ඒක බෑ. කවදා හරි පැවිදි වෙයන් පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තැනට යනකම් සතිය වඩපන්. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මං කව ජාන්ච මම ගිහිල්ලා එම වාඩි වුණොත් එහෙම භාවනා කරන්න කියලා මිනිස්සු ගල් ගහයි. මොකද ඒ තරම්ම දාංගලයක් මට තියෙන්නේ. ඉඳගෙන ඉන්න තියා ඉඳගෙන ඉන්න මිනිහෙක් දැක්කත් ඇඟට හැප්පෙන එක මං කරන්නේ. ඊට පස්සේ ඕනේ නෑනේ ඉඳ ගන්න ඕනේ නෑනේ. ඒ ජීඳා ජීවිතේ සතිය පිටවවා. මං කව ධක්මං කරන හැම දැක්කොත් කියාවේ මං කෙල්ලෙක් යාළු වෙන්න ගිහලා කෙල්ල තරහ වෙච්ච නිසා අප්සෙට් ගහලා බූට් එක කාලා ධක්මං කරනවා කිය. නැත්නම් බිස්නස් කරන්න කියලා බිස්නස් වැඩිලා සක්මන්. උඹට මං කිව්වේ නෑනේ සක්මන් කරන්න කියලා. උඹට මං කිව්වේ උදේ දත්ම දිනකොට කවුරුත් නෑනේ. දත්ම දිනකොට දත්ම දින බව බලපන්. මොකද ඕමේ අපි පොතේ නෑනේ. ඕක තමයි යකෝ තෝ මැට්ටා කියන්නේ. ඔබට මේ වෙන ක්‍රමයේ කියලා දුන්නාට ඔබ මට කියනවා බද්ද පරියන්කේ ගහන්න බෑ කියලා මට භාවනා කරන භාවනා ශාලාවක් නැහැ කියලා මට සක්මන් කරන සක්මන් මල්ලු නැහැ කියලා වෙලා නැහැ කියලා මම කිව්වේ නෑ උඹලට. මං කියන්නේ දත්මදි කොට බලපන්. ඉතින් මම ගිහිල්ලා පැයක් විතර ඒ ශාංශර කියලා දෙනවා. මේ දත්මදි කොට මෙහෙම වෙන්නේ උච්චර තමයි. ඔය ඔක්කොම ආනිසන්ත ටික ඕකේ තියෙනවා. ඊට පස්සේ කිව්වා වැසිකිලි කැසිකිලි කරනකොට මොකද වෙන්නේ බලපන්. මංකොසෝනිස් මේව කරදහක මේ ගඳ කිලිය කරන්න පුළුවන් අඩ වැසි කිලිය කරදහක. ඕක තමයි තෝට බෑ කියන්නේ. ඕක තමයි තෝ මැට්ටා කියන්නේ. ඊට පස්සේ කියනවා මං තවත් එකක් තියන්න ඉන්න උලන් කියන්නම්. දැන් ටිකක් යාළු වෙලා. මට කහපාට දකින්නකොට තද වෙනවා කිව්වා. ඇයි හාමුදුරුවෝ මොකද හාමුදුරුවෝ කරන පිස්සු කෙලි නිසා. ඒ නිසා මට ගමක විදිනකොට හරි කොහේරි අසුසු කහපාට දකින්නකොට මම සතුටුමත් වෙනවා කිව්වා. මොකද මටත් ලාවට එළෙඩේ තියෙන හාමුදුරුවෝ පෙන්වන්නම බෑ. ඒ මොකද අපි ඉන්න විශ්වවිද්‍යාලේ එනවා හාමුදුරු නාට්‍ය බලන්න. කහ පාටට වැහෙනවා. නාට්‍යශාලා. ඉතින් මට හිතුනේ අකෝ මේ අපිට සිල්පද සමාදන් කරනවා නාච්‍ය ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපට ධාරණ මණ්ඩන විභූතන ඨානා වේරමණී සික්ඛාවදන් සමාදියාම කියලා හාමුදුරුවෝ ටිකට් අරන් ගිහින් නාටක නාටකම් බලලා. ඊට පස්සේ මං කිව්වා මාත් දැන් කහපාට දකින්නකොට සතිමත් වෙනවා. අනේ සාරියක් ඇඳගෙන යනවා දකින්නකොට කහපාට ඔන්න තතිමත් වෙනවා. ආමුදුරෝ බලන්නයි සතිමත් වෙන්නේ කහතාරි දකින්න කොටත් සතුටුමත් වෙන්න පටන් ගත්තා. අවුරුදු 8ක් විතර මේක කර කර කරගෙන ඉන්නකොට මේක දිරවන්න පටන් ගත්තා. ඉඳ ගන්න නැතුව ඉන්න බැරුව ගිනවා. සක්මන් නොකර ඉන්න බැරුව ගියා. ඊට පස්සේ හොරෙන් හොරෙන් එහෙම කරන කට්ටිය ළඟට ගිහිල්ලා ආරංචි වෙන්න දෙන්නේ නැතුව කාටවත් ආරංචි වෙන්න දෙන්නේ නැතුව නිකන් රහස් කුමන්ත්‍රණයක් කරනා වගේ තමයි හැංගිලා පැයක් භාවනා කරන්නේ. ඒත් නොලෝ දෙයක් තේරෙන්නේ මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. නිල්ලම ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. ඉන්න හරියක් ඉන්නේ සුද්ධෝ. උන් සුද්ධ ඉංග්‍රීසියෙන් කතා කරනවා මට තේරෙන ඉංග්‍රීසියකුත් නැහැ. එක දවසක් එදා පැවිදි වෙච්ච හාමුදුර කෙනෙක් ජර්මන් හාමුදුර කෙනෙක් මයි ළඟට ඇවිල්ලා කිව්වා ඔයා විතරයි එකම සිංහලයා ඉන්නේ මෙතෙන්ට. ගොඩින් මහත්තයා කිව්වා ආවොත් අනුග්‍රහ කරන්න කියලා. මොකද්ද කරන්න භාවනාව කියලා. මගේ ඇඟේ හීතල වෙලා ගියා. මොනම භාවනාවක්වත් මන් දන්නේ නැහැ. මම ওই පැයක් වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ මං කෝ අනේ මට එහෙම කියන්න මොනවක්වත් දන්නේ නෑ නෑ මං එහෙම බලපෑම් කරනව නෙවෙයි මොකද කරන්නේ කියලා. මං කෝ සමහර වෙලාවට කරන්න දෙයක් නෑනේ බලපෑම් කරන නිසා කෝ හුස්ම දිහා බලනවා. ඕනේ ලොකුම භාවනාවනේ හොඳම භාවනාවනේ ආනාපාන සති භාවනාව කියනකොට මගේ ඇඟ හීතල වෙනවා. දැන් තවත් ප්‍රශ්නයක් ඇහුවොත් මොනවද කියන්නද? දැන් ඒක කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ කියලා. මං කෝ මන් දන්නේ මොනවද වෙන්නේ කියලා නිින්ද යනවා ඒක. බොහොම හොඳයි කිව්වා. ආනාපානේ බලබලා ඉනකොට එහෙම නොදෙනී යනවනම් හරිම ෂෝක් කියලා මම දැනගත්තා මේ ආමුදුරණ පිස්සු. මේ භාවනා කරනකොට නිින්ද යන එක හොඳයි කියන්නේ කියලා. මම ඉතින් කරවමන හිතේ තියාන හිටියා මොකක්ද කියන්නේ නැතුව. අවුරුදු 3කට විතර පස්සේ ඥානාරාම ස්වාමීන්ගේ පොත බැලුවා. සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන. ඒකෙදී ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා තමන් භාවනා කරන අරමුණ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය සංසිඳීමට යනවනම් බලපු කර්මස්ථානයේ සංසිඳීමට යනවන ඔය කියන සද්ධාව ඇති වෙන ඔය කියන ප්‍රේමේ පහළ වෙනවා. ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න අවුරුදු 3කට පස්සේ තමයි මට අර හාමුදුරුවෝ කියූප එකයි මගේ අත්දැකීමයි ඥානාරාම ස්වාමීන් වහන්සේගේ මේ වචනේ සම්බන්ධ වුණේ ඒත් අවුරුදු ගාණක් මේක අහගන්න මේක හගිස්ස ගන්න කවුරක්වත් මට හිතියේ නැහැ. කිසිම කෙනෙක් ගාම මේ වාගේ කමඨාන් සුද්ධ කිරීමක්වත් මේ වගේ භාවනා මධ්‍යස්ථානවත් ගුරුවරුවත් මං කියන 80 දශකේ කවුරක්වත් නැහැ. 88 වෙනකොට තමයි මට හිතුනේ මේ ඥානාරාම ස්වාමීන් කියන මිනිස්සයා මං හිතුවේ බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක්. මොකද මං හතන්ගේ ඇතුළු කරලා තිබුණේ පස්සේ එක්කෙනෙක් මයි ළඟට කිව්වා මට පොඩි සම්බන්ධයක් තියෙනවා වෙලාවක යන් කියලා. ඊට පස්සේ තමයි ඇවිල්ලා පැවිදි වුණේ. එදා මට හිතුණා ආය අම්මා මුත්තා කිව්වත් මෙතනින් නම් යන්නේ නැහැ කියලා. ඒ ඇති වෙච්ච මේ පිරිච්ච ගතිය. ඇස් දෙක දස්සනානුත්තරයයි. සවනානුත්තරයයි. හොබවනවා. ආසනයක වාඩි වුණාට පස්සේ ඒක හොබවනවා. එහෙම නැතු ආය වෙන ශේසත් මුරායුධ කඩු ආයුධ මොකක්වත් ඕනේ නැහැ. මයි ළඟ තිබුණාට ඒ අර දාංගල් ගති දකින්නකොට මට හිතුණා මේක හම්බ වෙන දෙයක් නෙවෙයි අවුරුදු 90ක් 80ක් පරණ මිනිස්සෙක් මම ගල්ලි ලන්දාරියෙක් මං හිතාගත්ත ගන්න තින උප්පරිමේ ගන්න ඕනේ කියලා. ඉතින් වගේ වෙනස ඇති වෙන්නේ පොඩි සුතමේ ඥානයකින්. මේ එක්කෙනෙකුටවත් නොලැබිලා නැහැ. නමුත් මේගොල්ලෝ සුතමේ ලාභේ තියෙන ඥානෙ තියේදී අනේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවනේ. මහත්ය රට ගිහිල්ලා එනකන් එන්න එපායි. එහෙම නැත්නම් බැංකුවේ ගිණුම ඉතුරුනකන් ඉන්න එපායි කියලා අර ලැබිච්ච දසනානුත්තරේ පැත්තක තියලා සවනානුත්තරේ පැත්තක තියලා ගෙදර ගිහිල්ලා එච්චින් ගණන් අදා අදා ඉලක්කම් ගණන් කර කර පහඳිනවා. මං කියන්නේ කඹරනවයි කිය. මං කියන්නේ කඹරනවයි කිය. උදේ සඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව කාටද හම්බ කරන්නේ? හම්බ කළ දෙන සේරම මිනිහට වෛර කරනවා. දරුවන්ට හම්බ කරුවොත් දරුවා අම්මට අපට වෛර කරනවා. සහෝදරයන්ට හම්බ කරන්න උන් අවෛර කරනවා. එහෙව් ලෝකෙක ඉඳගෙන ඒත් මැරෙනකම් මේක තේරෙන්නේ නැහැ. දසනානුත්තරී කියන්නේ මොකද්ද? සවනානුත්තරී කියන්නේ මොකද්ද? බුදුන් දකින්න බුද්ධ ශ්‍රාවකට අහුම්කම් දෙන්න කණින් ඇදගෙන යන්න eBay. ඒත් ප්‍රශ්නයක් නැහැ. කණින් ඇදගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ සරුවච්චන් වහන්සේ ඔయిత ඉස්සල්ලා මේ කාශ්‍යප සරුවච්චන් වහන්සේ කාලේ ඒ ගටිකාර බ්‍රාහ්මණයාගේ යාළුවෙක් ගටිකාර කියලා කියන්නේ මැටි වලන් හදන මිනිහෙක්. එයා මේ මැටි වලන් කරන මේ කුඹල කාශ්‍යප සරුවච්චන්සේගේ ප්‍රධාන ගහපති රත්නේ. ඉතින් දවසක් මේ ජෝතිපාල මානවක යනවා නෑදාකමට යාළුකමට අර ගටිකාර බ්‍රාහ්මණේ ගාඩි කරපස්සේ කියනවා මචං බුදු කෙනෙක් පහල ඉන්නවා යන්න බලන්න කියලා. එතකොට මේ ජෝතිපාල කියන්නේ අපේ මේ ගෞතම සරුවච්චන් ආංශේ වෙන්න ඉන්න මහබෝසතන අඹ කාලා ලණුවක් යකෝ ওই තට්ටියෝ දකින දකින ගානේ රහත් වෙනයි කියලා කියනවා බුදු වුණයි කියලා කියනවා ඔබ මහා පිස්සෙක් නේ මම යන්නේ නැහැ කිව්වලු දැන් එතකොට අර ගටිකාර පොඩ්ඩක් පස්සට ගහවලු දැන් මේ මනස මේක ගන්න කැමති නැහැ ඊට පස්සේ මම මේ හොඳට කන්න දීලා නෑ තේ එකක් දීලා කිව්වලු මම මේකට ඇත්තෙන්මයි කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා යන්ද බලන්න. මං දැන් උඹට කිව්වනේ උඹ හැම එකාම දෙන දෙන ලනු කනවා. මම්ම ඔය ලනු කන්නේ මං කවදාකවත් පිළිගන්නේ මං ආවේ උඹට ඌ අහන්න නෙමෙයි කියලා. ඉන්දිකාට කමන්නේ වරින් කෑන්ට නාන්න කියලා. දැන් දෙන්න ගඟේ නානෝ. නානකොට මේ ගටිකාර රිතුනල යකෝ මගේ හොඳම යාළුවා. මේ මිනිස්සයා මේ බුදුහාමතුරු පහළ වෙලා දස්සනානුත්තරයට කැමතිත් නැහැ, සවනානුත්තරයට කැමතිත් නැහැ. මං කියන කියන දෙයට හරස් කපනවා. දැන් මෙන්න කරන්න දෙයක් නැහැ. හොඳට අත දාලා ඇල්ලගත්තලු කෙස්සල්ලෙන් අල්ලකොළු වර යන්න බුදුන් දකින්න කියලා. ජෝතිපාල වැල්ලුවලු යකෝ මේ මනුස්සයා කවදාකවත් නුතේ මේ තරම් මොකද්ද මේ සැරෙන් කතා කරන්නේ මට සැරයක් කිව්වා. ප්‍රතික්ෂේප කරා. දෙසරයක් කිව්වා ප්‍රතික්ෂේප කරා. කෙස්සල්ලෙන් අල්ලගත්තලු. දැන් කරන්න දෙයක් නැහැ. එහෙම බුදුහාමරෝ දකින්න ගියා. ආයේ ජෝතිපාල මානවකේ ආවේ නැහැ. එතරම් පැවිදි වුණා. මේ බුදු වෙන්න ඉන්න බුද්ධහාමුදුරයන් වහන්සේ නමක් අවසාන බුදුහාමුදුරෝ දැකලත් ඔය මුඩු මහානා බුදු කෙනෙක් වෙන්න බෑ. උඹ ලනු කාලයි කියලා වෙන්න පුළුවන්. ඒත් ගියාට පස්සේ ගටිකාර බ්‍රාහ්මණයා ගෙදරාවට ජෝතිපාල බ්‍රාහ්මණයා ගෙදරාවේ නැහැ. වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චර නරක වැඩ කර කර ඉන්න කවුරු හරි දැක්කත් ඒ මනුස්සයා කොයි වෙලාවෙ සවනානුත්තරී ලැබෙයිද කියලා කියන්න බෑ. ඒකයි මේකට අනුත්තරිය කියන්නේ. මේක උත්තරීතරයි. කැහුනට පස්සේ ඒ මනුස්සයා ආයේ දෙසරයක් කල්පනා කරන්නේ නැහැ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවද මහත්ය රට ගිහිල්ලා එනකන් ඉන්නවද බැංකු කින සම්පූර්ණ වෙනකන් ඒව මොකක්වත් නැහැ. ඒ තරම් වෙනසක් කරන්න පුළුවන් එකම දේ බෙර සද්ද නෙවෙයි වීණා සද්ද නෙවෙයි දක්ෂ කතිකයන්ගේ සද්ද නෙවෙයි බුදුහාමුදුරන්ගේ බ්‍රහ්මස්වර අෂ්ට බ්‍රහ්මස්වර සද්දේ. එහෙම නැත්නම් බුදුරජාණන් ශ්‍රාවකයෝ දේශනා කරන මේ දහද්දා සද්ධර්මයේ ඒක අහන වෙලාවේදී මේ මං අහන්නේ බණය කියන එක දැනගන්නකම එහෙම නැත්නම් අහන බණට කරන ගෞරවය අපි කියනවා ධර්ම ගෞරවය කියලා ඕනෙම මේ මේ විශ්ව ඕනෙම තැනක අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගන්න තියෙන දේ තමන් දන්න ධර්ම ගෞරවය ධම්මෝ විනානත්ත්‍ය පිතාච මාතා කියලා අපිට කියලා දෙනවා. උඹට අම්මගේ අම්මේ තාත්තෙක් නෑ ධර්මෙන්තොර. ඉන්න අම්මලා තාත්තලාට වැඩි යමක් ධර්මයෙන් කරනවා. ඉතින් ඒකට අපි ලෑස්ති නම් අන්න දර්ශනානුත්තරිය අන්න සවනානුත්තරිය ලැබෙනවා. නෑ අපි කියනවනේ නෑ නෑ බණ නම් ඇහුණ තමයි වයිෆ් ගෙන් අහලා ඉන්නම් ගෙදර යන්න හදනවනේ. බණ ඇහෙනවා මම නෝනට කියලෙන්නම්කෝ. ඔය කොච්චර සෙල්ලම් කරුවත් ගෙදර ගෑණිකෙන් ෂේප් වෙලාට බෑරි කියලා බණ අහලා ගෙදර යනවා වයිෆ් ගෙන් අවතරය අරගෙන එන්න. අනන්තවත් කතා ප්‍රවෘත්ති තියෙනවා අපේ අටුවාවේ. ඒ ගියා ගියාමයි ආයෙ උන්දට වයිෆ් ගෙන් අවසර හම්බ වෙන්නේ නෑ. ඒ මිනිස්සයා දන්නවනේ දැන් මේ බුදුහාමුදුරගේ බණ අහලා ගියොත් එහෙම ගෙදර ගෑනට බැනුම් ගන්න වෙන්නේ. මම මේ ගෑනු පැත්ත ඇරලා තමයි බණ කියන්නේ. අද අද ලංකාවේ පැවිදි වෙන්න ඉන්න විශාල තරුණ පිරිස වලට ඉඩ නොදෙන්නේ අම්මලා. ඇවිල්ලා ඇදගෙන යනවා. මෙහෙට ඇවිල්ලා ඇදගෙන යනවා. එහෙම සෙල්ලම් කරන්න බෑ ස්වාමීන් අපේ බූදල් කවුද බලාගන්නේ? එහෙම ඕනේ ඕන වෙලාවට කරන්න බෑ. ওই චීන මහත් එක්ක ඉන්නවා. තාත්තා කිව්වලු මං උඹේ වැඩවලට අත තියන්නේ නැහැ කියලා. මයින් ඇවිල්ලා අහනවා ස්වාංශමේ දෙමාපියන්ගේ අවසර අවශ්‍යද පැවිද්දට අවසරයක් නම් කවදාකවත් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බුද්ධ ආගමේ නෙවෙයි. මම අවසර එපා. ආශිර්වාදයක් ඉල්ලගන්න. දෙමාපියන්ගේ ආශිර්වාදයක්. නෑ තාත්තා කිව්වලු මං උඹේ වැඩවලට ඇඟිලි ගහන්න මං කෝ ඒ හොඳටම ඇති. ආයේ තාත්තා බුද්ධ ආගමට ගන්න යන්න එපා. ඒ අවසරය යන උඹේ වැඩේ කරගෙන ඵලයන් කියලා. ඒක නිසා සවනානුත්තරේ කොච්චර ලැබුණත් අපි මේ ඇති කරන තියෙන ගිහි බන්ධන නිසා අපි හැම වෙලාවෙම යනවා ඒ වගේන් අවසර ලැබෙනකම්. ඒක නිසා තියෙනවා මෙතන හිතුවක්කාරකම මෙතන තියෙනවා ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයක්. මෙතන තියෙනවා රැඩිකල් වාදී ක්‍රමයක්. ඔය ඔක්කොමලා සනසවාගෙන අපි මේ දීලා තියෙන පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරගෙන ඔය වැඩේ කරන්න බැරි නිසා මම කියන්නේ දකුණට සිග්නල් දාලා වමට කපන්න. නිකන් දකුණට අත දාගෙන යනවා මම යන්න හදන මේ පැත්තට වගේ කියලා. හැබැයි ඉඳපු ගන්ටක් ගාලා වමට කැපුවා. කාටවත් හොයන්න බෑ. ඒ කලින් සිග්නල් දාලා තිබුණා. මේ පැත්තේ මාත් කෙල්ලොත් එක හරියට ඇසුරු කරගෙන හිටියා. ඔක්කොම ලේතුව එක ගෑණියක් නෙවෙයි දෙන්නෙක් ගණී කියලා. අම්මා මට කියනවා අනේ පොඩි පුතා උඹලා කිව්වා තේරෙන්නේ නැහැ. උඹට මොනවාරි සම්බන්ධයක් තියෙනවා නම් රෑක අඬ ගන්න වරේ මං දොර අරින්නම් දරුවෝ හිටියට කමක් නැහැ කිව්වා. ඒ තරමටම මම අම්මත් එක්ක ගත කරනකොට අම්මා දන්නවා මේක කොයි වෙලාවෙ මොනව කරයිද දන්නේ නැහැ මගේ සැලසුම තියෙන්නේ කිසිම බන්ධනයක් නැහැ. අහුවෙච්ච වෙලාවේ පැන්නා කාටවත් අල්ලන්න බෑ. මේ ඉන්න එක්කෙනෙක්වත් මන් තරම් දක්ෂ නැහැ. මූණ දිහා බලාගෙන මම මේ කියන්නේ. එක්කෙනෙක්වත් දක්ෂ නැහැ. ඒ මොකද මේ පණිවිඩය ආවට පස්සේ ආයේ කාටවත් හති කරලා දෙන්න දෙයක්, ඔප්පු කරලා වෙන්න දෙයක් නැහැ. ඒ වැඩේ කරගෙන යනවා. එහෙම දෙයක් කරන්න පුළුවන් එකම සරුවච්චන් ආංශය විතරයි. ඊට පස්සේ සරුවච්චන්සේ දේශනා කරනවා ලාභානුත්තරියක් කියලා එකක්. මේ ජීවිතයක් ලැබිච්චාම අපිට ලැබෙන ලැබීම් වල උත්තරීතර ලැබීම් මොකද්ද කියලා. බුදුරජාණන්සේ තමන් වහන්සේගේ බෝධිසත්ව කාලේ සීපත් කළා කියනවා දරුවෙක් ලැබීම ලොකු ලාභයක්. කොල්ලෙක් කෙල්ලෙක් ලැබීම අත්තු අස්සෝ ලැබීම භවභෝග සම්පatti තමයි අපි අපේ දරුවන්ට ප්‍රාර්ථනා කරන දන් දීලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? දැන් මේ ආත්මි බුරියා ඉන්දියාපම් පූජා කරන ලබන ආත්මි බුරියානි ලැබේවා. ඕකනේ ඉතින් එකම දේ ඉතින් බණ කියලා කියන්නේ. ඉන්දියාපම් පූජා කරනවා ලබන සැරේ බුරියානි ලොකු පිඟානක් ලැබේවා. ඉතින් ඒකට තමයි ඔකට කියන්නේ දානක එක්ක කියලා ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් හරි කැමැති කට්ටිය ඔය භාවනා කරනවට වැඩිය දන් දෙනවා සිල් රකින්නට වැඩිය දානකට එහෙම යන්න ලෑස්ති නම් අම්මා රහු බැඳලා යන කූඹිරයනක් වගේ දානෙට යනවා. මොකද ලබනාත්මේ මට පුත් දරුවෝ ලැබේවා. භවභෝග සම්පatti ලැබේවා. ඉතින් අද තියෙන බෝධි පූජා ප්‍රමාණය දිහා බලනකොට පුතෙක් හම්බ වෙන්න කී දෙනෙක් වතුර එකක් අරගෙන වටේ කරකිනවා. දුවක් හම්බ වෙන්න. පිටරට යන්න වීසා හම්බ වෙන්න. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. ඉතින් ඥානানন্দ හාමුදුරුවෝ කියනවා ඉස්සරනම් සාසනය තිබුණේ එකයි. ඉල්ලන්නේ නිවන. දැන් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඉල්ලන්නේ මොනවද? පිට රට යන්න ලැබේවා. ඉංග්‍රීසි ලැබේවා. දරුවෝ ලැබේවා. අරයාගේ මෙයාගේ මේක මේක ලැබෙව කියලා බුදුහාමුදුරුවෝ නිකමට හරි අර භෝග හමුද හිටියොත් මොකද වෙන්නේ කියලා හිතන්න. අපේ හුන්දලාගේ මේ බුදුහාමුදුරුවෝ සාක්ෂි කරගන්නව බඩ වඩා ගන්න. හැබැයි බුදුහන් කියන ඒවා තියෙනවා. ඒව නැත්තේ නෑ. පුත්තලාභේ, ద్వාරකාලාභය, ලාභ සත්කාර තියෙනවා. මොසේරම හීනෝ ගම්මෝ බෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. වයි හීනයි නීචයි, ග්‍රාම්‍යයි, පෘතජ්ජනයි. කවම දාකවත් නිවනට යොමු කරන්නේ ඒ වෙනුවට බුදුජනන්සේ සඳහන් කර තිනවා බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව මෙච්චරයි මනුෂ්‍ය ජීවිතයේ ලොකුම සම්පත්තිය. කිංසූද ලද්දම් පුරිසස්ස සෙට්ටම් කියලා බුදුජානසා මේ අත්තාලවක යක්ෂයා බුදුජානක ගන්නවා මොන ලැබීමද ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මය උත්තර දුන්නේ නැත්නම් ගහනවා කුසල සක්වල ගලිය කියලා. බුදුන් කියනවා මම බට මොහොම කරක්වත් මාව සක්වල ගල ගහන්නම් වෙන්නේ මම උත්තරේ දෙන්නම් කියලා අහනවා. කිංසූද විත්තම් පුරුෂස්ස සෙට්ටා. මේ ලෝකේ තියෙන වටිනාම වස්තු මොකද්ද? මිනිසයාට. සද්ධිහිද විත්තම් පුරුෂස්ස සෙට්ටා. බුදුහාමුදුර කියලා තියෙන සද්ධාහ තමයි ලොකුම වස්තුව. යක්ෂයා පස්සට යනවා. එනිසා අපි හිතනවා බුදුහාමරෝ සද්ධාහට කරකිරුවේ නෑ. ඒක මේ Hindu ආගමේ තියෙන එකක්, කතෝලික ආගමේ තියෙන එකක් නෑ. අපි හැම දිනම වැඩි පටන් ගත්තේ සද්ධාවෙන්. අපි මේ සංඝයා ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් සිල් ගත්ත කෙනෙක් ගැන කතා කරන්නේ. අපි මේ සිල් ජීවිතය කතා කරනකොට දුෂ්කරතා පහළ වෙනවනේ. අපි මේ වගේ තැනකට ඇවිල්ලා දෙන දෙයක් කාලා දෙන පැතුරක බුදියන් ඉන්නකොට අපහසුකම් පහළ වෙනවනේ. ඉතින් අපි කවදා හරි හිතන්න අපිට ඇති වෙච්ච මේ අපහසුතාවයක් පිළිබඳව කාට හරි චෝදනාවක් කරනවා කියලා. මං ආව භාවනා කරන්න නැත්නම් මං ආව පැවිදෙන්න නැත්නම් මං ආව බණ භාවනා කරන්න අනේ මට මේ කරගන්න බෑ මේ මැස්සෝ ඉන්නවනේ. නැත්නම් කැස්ස තියෙනවනේ. නැත්නම් මේ වැස්ස වහිනවනේ. নানা ආකාර ලයිස්තුවක් තියෙනවනේ. යාට මතක් වෙනවා නම් නිකමට මම මේකට එන්න හදන වෙලාවේ කොච්චර ගෞරවයකින්ද මම මෙතෙන් ආවේ දැන් මම වැස්සට චෝදනා කරනවා. කැස්සට චෝදනා කරනවා. වැස්සට චෝදනා කරනවා. අර ඉස්සල්ලාම දවසේ මේකට එන්න හදන වෙලාවට උන ශ්‍රද්ධාව මොහොතකට හිතනවා නම් ඌවත් ප්‍රශ්නද? පැවිද්ද ප්‍රශ්න කරනකොට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවං ගහෙත්තා පබ්බාජේත මම් බන්ති කියලා ගුරු ආමතුරුගාව දන ගහපු වෙලාව සිහි කරපල්ලා ඒ වෙලාව අපි තත්තු දුන්නද කොන්දේසි දුන්නද අනේමාව පැවිදි කරන්න කියපේක කොච්චර ඉක්මනට අපි අමතක කරනවද මොකද ශ්‍රද්ධාව නැහැ ඊට පස්සේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට ගුරු හාමුදුරුවොත් එක්කයි නායකයොත් එක්කයි රජුරුවොත් එක්කයි රණ්ඩු කරනවා මේ කියන්නේ ශ්‍රද්ධා නැතිකම නෙවෙයි අපි දවසක ඒ විශාල කැපකිරීම කරලා තියෙනවා නමුත් මතක නැහැ එනිසා මේ ශ්‍රද්ධාව කියන එක ඒකත් ඔය ප්‍රසාද සද්ධාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරගේ රූපයක් දකිනකොට ඉස්සරහා ඉන්නකොට තියෙන සද්ධාවයකට කියනවා අමූලික සද්ධාව, ප්‍රසාද සද්ධාව. ඒකෙන් තමයි අපි පටන් අරගන්නේ. ඒ සද්ධාවෙන් ඉදිරියට යනකොට දසනානුත්තරේ, සවනානුත්තරේ ලැබුණා නම් තමන්ට වෙනසක් ඇති වුණා නම් එයා දකිනවා මේ ප්‍රසාද සද්ධාවෙන් ඉදිරි ගමන් යන්න බෑ. ඒක කොයි ආගමටත් පොදු මතු පිට සද්ධාව. එහෙම නැත්නම් අමූලික සද්ධාාවක්. මේක ක්‍රියාවත් කරලා බලන්න. මම මේ කියන බණ ටිකක් අහලා එක තැනක වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න එක ක්‍රියාවත් කිරීමේ සද්ධාවත් ඒකට කියන්නේ කුසල ඡන්දය කියලා. සද්ධාව මෝරනවා කරබැලීමේ ආතාවකට. එතකොට මේ සද්ධාව පිහිටන අයගෙන් ලක්ෂයකට එක්කනයි කුසල ඡන්දේ පහල කරගන්න. ඔක්කොමලා අර ප්‍රසාද සද්ධාවෙන් ඉපදිලා ප්‍රසාද සද්ධාවෙන් මැරලා යනවා. ඊයතින් කතෝලික මනුස්සයා බෞද්ධයා Hindu කිසිම වෙනසක් නැහැ. මොක කවුරු හරි කෙනෙකුට මේ සද්ධාව මේ ප්‍රසාද සද්ධාව කුසල ඡන්දයක් බාටපත් වුණා යා හොරෙන් හරි මං ගිහි කාලේ කිරුවා වගේ පොඩ්ඩක් වාඩි වෙලා ඉඳගෙන බලනවා ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන්ද සතිය පිහිටන්න පුළුවන් සක්මන් කරනකොට බලනවා පියවර දෙක තුනක්වත් තියන්න පුළුවන්ද මං අර කියපාර ඊර කාර්යය වාගේ පියවර 33 හතරක් තියෙනකොට වෙනවා මේක අද්ද කියලා බලන්න පුළුවන් මේක කුසල ඡන්දෙන් කරන්න පුළුවන් නේ ඒතර කාමච්ඡන්දේ අයින් වෙනවනේ චිත්තක්ෂණ ගානකට. අන්න එතින්දී යාට හම්බ වෙනවා සද්ධාව, ඕකප්පන සද්ධාව කියලා තමන්ගේ අත්දැකීමෙන් සීලය පිළිබඳ අතවාසියක්, සමාධිය පිළිබඳ අතවාසියක්, ප්‍රඥා පිළිබඳ අතවාසියක්. ඊට පස්සේ තමයි මෙයා මේ මගේ ජීවිතේ මේ මට ලැබිලා තියෙන ගානුකම හෝ පිරිමිකම වැඩේට ඇති. මට මේ ලැබිලා තියෙන ඇහැකන දිවනාසය වැඩේට ඇති. මට මේ ලැබිලා තියෙන ධර්ම ඥානෙ ඇති. මම මේක කරලා බලන්න ඕනේ කියලා යන්න ගත්තාම එයාට පේනවා අපි ඔක්කොටම මේ මූලික අයිතිවාසිකම තියෙනවා. හැබැයි නොයරන පැත්ත, නොකරන පැත්ත, වැරදි පැත්ත කිය කියා චරිචුරු ගාන පිරිසක් එක්ක ඉඳ ගියාම කවදාකවත් හැකි සංඥා වෙන්නේ නැහැ. බල්ලොත් එක්ක බුදියා ගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න ඕන. කවදා හරි කල්යාණ මිත්‍රෙක් දැක්කනම් තේරෙයි අපිට ලැබිලා තියෙනවා සද්ධාව අපි ළඟ තියෙනවා. නමුත් අපි ඒක ලීන භාවයටපත් කරලා හීන භාවයටපත් කරලා ඉදිරියට යන්නේ ඉදිරියට යන්න ඒ සත්පුරුෂ සංසේවනය මෙතනින් ගියාම පිං ඇතිවීමක ඉපදෙන ගතිය යෝනිසමනසිකාරයේ වගේ දේවල් එන්න පටන් ගත්තා නම් තේරෙන පටන් ගන්නවා Tamanට අර වෙනදා පැය භාගයක් ඉඳගෙන ඉන්න පුළුවන් එක පැය එකමාර දෙක වුණත් ඉන්න කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි ටික ටික ටික ටික පුරුදු කරනකොට මේ සක්මන් කරලා පීවර දෙක තුනක් බලපු එකනට පීවර 30ක් 40ක් විනාඩි 30ක් 40ක් සක්මන් කරත හැකියි එහෙම නැත්නම් දත්ම දිනක සතියෙන් හිටපු එක්කනට වෙන උදේ පාන්දර නැගිටලා දවසේ කොච්චර වෙලා යනකම් මට සති මාත්‍රාව රකින්න පුළුවන්ද කියලා. අන්තිමට කියාවි දවසක සතිය කඩන්න තරම් කිසිම බලවේගයක් ලෝකේ නැහැ කියලා. ඉස්සල්ලා හොයන්නේ සතිය පිහිටව ගන්න විදියක් නැතුව. හොඳට සතිය වැඩිලාවට පස්සේ පේනවා සතිය කිසිම වෙලාවක් කැඩෙන්නේ නැහැ කියලා. ඒතකොට කියනවා සති වේපුල්ල අඛණ්ඩ සතිය කියලා. එතකොට තේනවනේ පුංචි පුංචි වැටි වැටි තන තන ක්ෂණ මාත්‍ර වශයෙන් උපයපු සද්ධාවෙන් සතියෙන් තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක දිගට පවත්ින්න සද්දෙය්‍ය කිරියාය සම්පාදේති සාකච්ඡ සාතච්ඡ කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති කියලා මේ ඉගෙනගත්ත සති මාත්‍රාව ශ්‍රද්ධාවෙන් නැවත නැවත කරන්න. සාතච්ඡ කිරියාය සම්පාදේති නිතිපතා කරන්න. සක්කච්ඡ කිරියාවේ සම්පාදේති මං කරපු උතුම්ම දේ කියලා ආදර ගෞරවයෙන් කරා. කිසිම බාධාවක් පේන්නේ නැහැ. බාධාවල් තියෙන්නේ සද්ධාව නැති කෙනාට විතරයි. ඒක නිසා සද්ධාව තියෙන කෙනාට ඕනම දෙයක් කාගෙන යන්න පුළුවන්. ඒ නිසා බුදුන් කෙරේ සද්ධාවට තමයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ ලැබිය යුතු ලාභ වලින් ඉහළම ලාභේ ලාභානුත්තරියන් කියලා තියෙනවා. එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි ඇති සද්ධාව. ඒ කියන්නේ භාවනා කරන කරන කෙනා තමන් කෙරෙහි ඇති සද්ධාව. මම හිතනවා මම මේ කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ කියලා. මම මේ භාවනා කරපේක පිළිබඳව මම ඇති කරගන්න සද්ධාව විතරයි මම ඉදිරියට ගෙනියන්නේ. අල්ලපු කිදුමිනිය භාවනා කරුවත් බුදුහාමතුණියන් දැක්කත් මට වැඩක් නැහැ. මම ඊට වැඩිය අද චිත්තක්ෂණයක් සතියෙන් හිටියා. ඊට වැඩිය ටිකක් සක්මන් භාවනා කරා. ඊට වැඩිය ටිකක් වේදනා තීටි පරියන්කේ කරා. ඊට වැඩිය ටිකක් සද්ද තීටි භාවනා කරා කියලා තමන්ගේම භාවනාව කෙරෙහි ඇති සද්ධාව අවික්කප්පසාදේ කියලා කියන්නේ. ඒක සෝවාන් වෙනකොට එන්නේ තමන්ගේ සීලය පිළිබඳ නොසලෙන සද්ධාව. සමාධිය පිළිබඳ නොසලෙන සද්ධාවට එනකොට අනාගාමි වෙනවා. ප්‍රඥාව පිළිබඳ නොසලෙන සද්ධාහට එනකොට රහත් වෙනවා. අපිට අද වෙලා තියෙන්නේ අපේ ශීලයේ පිළිබඳව සද්ධාාවක් නැහැ. සැකයි. අපි සැකයි. එහෙම නැත්නම් දෙගිඩියාව. ඒ තියෙන තාක්කල් කාපු දෙයක් දිරවන්නෙත් නැහැ, පැදුරේ නිින්ද යන්නෙත් නැහැ, බලන බලන දැන සැක. ඒ නිසා දවසින් දවස දවස අඩුම ගාන ත්‍රිවිධ ශික්ෂාවේ මම මේ සිල් රකින්නේ ලාභ සත්කාර සම්මාන සඳහා නෙවෙයි. වෙන මොනම දෙයකින් සාදු කියව ගන්න නෙවෙයි. අපේ අම්මලා තාත්තලාවත් මේක හම්බුනේ නෑ. මම මේක කරන්නේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නිබ්බානාය සංවත්තති කියලා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ තමන් සතිමත් වෙන චිත්තක්ෂණේ පිළිබඳ සද්ධා වෙන්න ගත්තාම කිසිම කෙනෙක් අපිට විරුද්ධව කතා කරන්න ඉන්නේ නැහැ. ආඩම්බර වෙන්නේ මම ඉනදට වැඩිය සතියෙන් ගත කරපේ ගැන මට මේ සල්ලි භෝග වස්තු තියෙන එකටවත් එහෙම නැත්නම් ලාභ සත්කාර ටිකවත් නෙමෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ කියන ලාභහනුත්තරිය කියන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. අපි ඒක අලුත් දෙයක් කරගෙන තියෙන්නේ ශ්‍රද්ධාව වෙනුවට විචිකිච්ඡාව විදිහට ඇවිල්ලා. මේ විචිකිච්ඡාව කියන්නේ ප්‍රඥාවේ විලෝපන ස්වභාවය. විචිකිච්ඡා මුඛේන සත්පඤ්ඤා වංචේති කියලා තියෙනවා. ප්‍රඥා මුඛේන විචිකිච්ඡා වංචේති. අපි මේ විචිකිච්ඡාව කියලා දිගට දෙතෑවර ගතිය කියන්නේ ප්‍රඥාව කියලා පටලවාගෙන ඉන්නේ. අද උගතුන්ට ඒකයි අල්ලන්න බැරි. ඒගොල්ලෝ දෙන දෙන දේ අපාපා කන්න හදනවා. විග්‍රහ කරන්න හදනවා. ගෙස් පැනලා තර්ක දානවා. ශ්‍රද්ධාව නැහැ. කවදා හෝ ශ්‍රද්ධාව ආපු දවසට තේරෙනවා කම්මෝගෝ චිකාගෝ මොකද්ද මට වැඩි වැඩි මම ඉඳගෙන ඉන්න වැඩි ඉන්න වෙනදාට වැඩි. නැත්තම් සතුටුමත් වෙනවා වැඩිනේ. එච්චරනේ. වෙන මොනම දෙයකටවත් ගලපන්න යන්න එපා. මම පැහැදිලිව කියනවා සමාධියත් එක්කවත් ගලපන්න යන්න එපා. ප්‍රඥාව එක්කවත් ගලපන්න යන්න එපා. සද්ධාව ගලපන්න මම සත්‍යමත් වෙනවා වැඩි නම් අනිවාර්යයෙන්ම තමයි තේරෙවි මේ උදක ප්‍රසාද මාණික්යක් වතුරට දැම්මා වගේ මේ වතුර කඳ පුදුමාකාර පිරිසිදු බවක් එන්න පටන් ගන්නවා. හිතනද දේශන අයවර කරන්න ඉස්සෙල්ලා මට මේ වචනේ කියන්න හිතෙනවා. අපේ දරුවන්ට මේක දෙන්න නැතුව මැරුණොත් උන්ට කොහෙද හවුහරණා අපි ඔය දෙන්න හදන මේ මේ සිවිල් සර්වන් කෙනයි දොස්තරකමයි නීතිඥ තත්ත්වයයි කියන්නේ මා කැඹිරිල්ල ඊටදී මේ දරුවන්ට සද්ධාාවක් ඇතිගෙන දරුවා උඹ බුද්ධෝත්පාද කාලික ඉපදිලා තියෙන්නේ දරුවෝ උඹට මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙන්නේ දරුවෝ උඹට ක්ෂණ සම්පත්තිය තියෙනවා ඔච්චරයි ඉස්කෝලේ ගිහලා විශ්වවිද්‍යාලේ ගිහලා මොන බම්බුවද හම්බුවේ ලැබෙන්නේ නැහැ ඕගොල්ලෝ යවන්නේ දරුවෝ ඕගොල්ලෝ විශ්වවිද්‍යාලේ ගියේ නැති හින්දා. ගියා නම් යවන්නේ අපේ අම හොඳ ලස්සන නමක් කිව්වා විශ්වවිද්‍යාලේ කියන එකට මම කියන්නේ නැහැ මොකද ඕගොල්ලෝ මට බණීවි නරක නරක වචන කියනවා කියලා. ඔකට විශ්වවිද්‍යාලේ නෙවෙයි පොඩි පිටේ කියන්න තියෙන වෙන්නේ මේකයි කියලා මට කිව්වා. ඒතකොට මම විශ්වවිද්‍යාලේ හිටියේ. ඒ නිසා ඒකේ නෙවෙයි වැඩේ තියෙන්නේ අපි ළඟ මේ තියෙන සද්ධාව. මේ බුදුරජාණන් වහන්සේ කියන සද්ධාව සතිය කෙරේ පිහිටවලා දරුවන්න පොඩ්ඩක් දෙන්නේ. ඒක තමයි ලාභානුත්තරේ උන්ට දෙන්න තියෙන ලොකුම දෑවැද. ඒ කියන්නේ බුදුරජාණන්සේ පුංචි රාහුල හාමුදුරුව අඬ ගහන කියලා කියලා කටේ කිටි සුඳ විවරෙන් ඉස්සලා බාර දුන්නේ සාරිපුත්‍ර සාංශුරුණ පැවිදි කරලා ශ්‍රමණ ධර්ම ගන්නන්නේ කියලා. බුදු කෙනෙක්ේ අපි කවදා මේ දෙතෙන්ට එන තැනට යනකොට තමන්ගේ හත් අවුරුදු දරුවා ගිහිල්ලා පැවිදි කරන තැනට යනට අම්මලාමයි මේ වැඩේ කරන්නේ. මම වෙන්නම් 25ක් මේ වෙනකොට අවුරුදු 7 වෙලත් නැහැ පැවිදෙන්න ඉල්ලන දරුවෝ. අම්මලාට හුස්ම ගන්න බෑ. මොකද ඒ දරුවෝ බොරු කරනවා නෙවෙයි. ගිය පාර මම මෙල්බන් ගියාට පස්සේ පොඩි එකෙක් ඇවිල්ලා සිවුර අල්ලගත්ත ඇල්ලිල්ලක් තාත්තා දිහා බලාගෙන අඬනවා. මට පැවිදි ඉන්න ඕනේ තාත්තේ. සිවුර අතාරින්නෙම නැහැ. ඉතින් කියනවා ඔය අවුරුදු 6 ඉඳලලු මේ ළමයා එක් කරන්නේ. උන් බ්‍රහ්ම ලෝක වලින් ආපු මිනිස්සු නෙමෙයි. දේව ලෝක වලින් ඇවිල්ලා තියෙන අම්මලා තාත්තලාට හිතන්න බෑ. ඒගොල්ලන්ගේ මේක අවුල් කරන්න එපා. ඒ ඒ සද්ධාව අවුල් කරන්න එපා. අපිට කරන්න තියෙන උට උපස්ථාන කරන්න ඕන. අනුග්‍රහ කරන්න ඕන. එතකොට ඌ හදලා දෙයි. ඌ කියලා දෙයි අම්මට තාත්තට කරන්න ඕන දෙයි. ඒකට අම්මලා තාත්තලා හිතන්නේ අම්මලා තාත්තලා දරුවගේ තාත්තයි අම්මයි කියලා පිස්සු. උන් අපේ අම්මලා තාත්තලා වගේ. ඒ පොඩි දරුවෝ අපේ අම්මලා තාත්තලා වගේ. මොනවා හරි පිරිසුදු යමක් තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ ශද්ධාව කියන එක අපි ළඟ තියෙනවා. අපේ අත්තමුණුත්තාගාවට ඔයිට වෙඩි තිබුණා. දත්තපණත්තගාව ඊටත් වෙඩි තිබුණා. කිරිකෑමුත්තාගාව ඊටත් වෙඩි තිබුණා. දැන් එන්නේ එන්නේ පිරියනවා. ඊගාව પરම්පරාවට අපි මේ හදන දේ මේ සතිය සතිමත් වීම ශ්‍රද්ධාව වැඩි යුත්ත වශයෙන් මේ පෙන්නලා මැරෙන්න හුස්ම ගන්න හුස්ම ඊළඟට ලැබෙනවා නම් ඒක වාසනාවන් වේවා කියලා ධර්ම දේශනා මෙතෙන් නැත කරන මම හිතන සැර වැඩි ඇති කට්ටියට නිින්දයිද දන්නේ නැහැ. ඒ ටිකයි මෛත්‍රී භාවනා කරලා නිදාගමු ඈ. සියලු දිනාටම තෙරුවන් සරණයි.